අද අපේ රමණීය මෑණියන්ට ඉතා වැදගත් දවසක් කියලා මම කල්පනා කරනවා. ඒ රමණීය මෑණියන් ඇතුළේ නම් දෙනෙක් අද මේ පැවිදි භූමියට ඇතුළු වුණා. සාමාන්‍යයෙන් පැවිද්ද කොටස් දෙකක් තිබෙනවා. කාය පැවිදි කිරීම සහ සිත පැවිදි කිරීම යන. කාය පැවිදි කිරීම කියන එකෙන් අදහස් කරන්නේ ගිහි කෙනෙකුගේ ශරීරය පැවිදි කෙනෙකුට සුදුසු වන ආකාරයට සැකසීමයි. හිත පැවිදි කිරීම කියන්නේ ඒ පැවිදි වූ තැනැත්තාගේ සිත පැවිදි කෙනෙකුට සුදුසු වන අන්දමට උසස් ත්‍ත්වයට පත් කරගන්න. බොහෝ අවස්ථාවල බොහෝ තැන්වලදී සිදුවන්නේ පළමුවෙන් කය පැවිදි කරලා පසුව සිත පැවිදි කිරීමයි. ඒත් මෙහිදී රමණීය මහණන් කල්පනා කරන විට ඇයගේ සිත නම් කන් පැවිදි තිබුණේ අද සිදුකලේ කය පමණක් පැවිදි කිරීමයි කියලා මම අදහස් කරන්නේ. ඒ භාවනාවේම සත්‍යත් දෙකෙන් ලැබලා මේ ලංකාවේ ජනතාවට පමණක් නෙවෙයි විවිධ රටවල් වලට බස් මේ දේශයේ විදේශ කියන බව මේ ධර්මයේ දේශනා කරමින් නිවන් මඟ යොමු කරමින් විශාල ශාසනික සේවයක් කළා. ඇය කෙසේ වෙතත් අද මම ශාසනයට ඇතුළු පැවිදි භූමියට ඇතුළුනේ එකක් සීලයක් ආරක්ෂා කිරීම සඳහා අනුමෝදන් වූවා. මේ සීලය වික්ෂු ජීවිතයකට ඉතාමත්ම අවශ්‍ය කරන අංගයක්. බුදුජානන් වහන්සේ විසින් නිතර නිතරම වාගේ ප්‍රකාශ කළ පාඩයක් තිබෙනවා. අනුමත්තේසු වජ්ජේසු බහ දක්වා වෙන සමාදා චිත්තසේ ශික්ෂාපදේශකය. අනුමාත්‍ර වූ සුළු හෝ සුළු හෝ වරදක් ඇති භයානකම් කරන තේරුම් කරන අරගෙන මේ සමාදන් වූ ශික්ෂාපද ආරක්ෂා කරන්න කියන එකයි අදහස. මෙහෙම ගාථාවක් දක්වා තිබෙනවා. ආනම් බින්ජතෝ යම් කායෝ ජීව විකිරියතෝ මේව සීලම් පබින්දෙන් යම් විකිරන්තෝ බසංයාසෝ. ඒකේ අදහස මගේ කය බින්දි යනවා නම් බින්දි වේවා. විසිරි යනවා නම් විසිරි වේවා. දහයිලා විසිරි යන ආසේ මගේ කය විසිරි ගියත් මේ සීලය මම විඳින්නේ මේ සීලය ආරක්ෂා කරගන්නවා කියන එකයි මේ අදහස. මෙන්න මෙවැනි අදහසක් ඇති කරගෙන මේ සීලය ආරක්ෂා කරන්නට දැන් මේ පැවිදි වූ සෑම දෙනෙක්ම අධිෂ්ඨාන අධිෂ්ඨානයක් කරගන්නවා නම් ඒක ඉතාමත්ම සුදුසුයි. ඒ දාමතරෝ යම්කිසම් ලෝකමන සූත්‍රවල දක්වා තිබෙනවා. මේ පැවිදි අයට එහෙතින් නැතුන් විසින් අද්ධාගමික දෙන අද්ධාගමික දෙන දාණය වන්දනාවට වඩා සත්තු දකඩ මිනි ගෝල මිනිමේ හොඳයි කියලා. පැවිද්දන් විසින් මේ ගියය විසින් දෙනු ලබන සිවුරු පරිහරණය කරනවාට වඩා පස්තු යකඩයක පෙරලෙන කොහොමද කියලා ඒ සූත්‍රයේ දක්වා තිබෙනවා. ගියය කරු විසින් කරන ලබන වැඳුම් පිළිම පිළිගන්නවාට වඩා පස්තු යකඩ ධම්මල් දෙකක් කරගෙන කකුල් දෙක වෙලා පිටි පිටියේ වෙලා ඒවා එකකට කුඩු වෙන තේ ගෙවීමට පටන් මැදෙන එක සුදුසුයි කියලා ඒ අග්ගිකන්දෝපන සූත්‍රයේ දක්වා තිබෙනවා. සීල සම්පන්න නොවී සිටින කෙනෙකුට මේ කරුණ ආදාළ වන්නේ. එම නිසා මේ සීලය ඉතාමත් මහදෙම ආරක්ෂා කරගන්නට අධිතං කර ගැනීම ඉතාමත්ම අවශ්‍යම කරුණක්. නමුත් කිසිසේත්ම මේ සීලය උපාදාන ප්‍රයුක්තකුත් නෙවෙයි. මේ සීලය බුද්ධ ශාසනයේ ඇති හරියකුත් නෙවෙයි. බුද්ධ ශාසනයේ හරිය සීලය නොවන බව තේරුම් ගත යුතුයි. සාරෝපමෙන් සූත්‍ර දක්වා තිබෙනවා. සීලය කියන්නේ හරියට ගහක තියෙන කොළ වගේ කියලා. ගහේ තියෙන ආකාරයට වනේ. ඒ වගේම සම්මතනිකායේ ගිලාන සූත්‍රය වැනි සූත්‍රවල සීලය බුද්ධ ශාසනයේ හරියනවන බව දක්වා තිබෙනවා. සත් විනීත සූත්‍රයේ දක්වා තිබෙනවා මේ බුද්ධ ශාසනයේ ශාසන ප්‍රතිපatti පූර්ණය කරන්නේ මේ පැවිදි ජීවිතය ඇතුළේ මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරන ලබන්නේ සීල විසුද්ධිය සඳහා නෙවෙයි කියලා. මේ විසුද්ධිය හතක් තියෙනවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය සංඛා විතරණ විසුද්ධිය, මග්නා මග්න ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. මේ විසුද්ධිය හතර පස්සේ මෙන් තමයි කෙනෙක් නිවනට සිරපත් කරන්නේ. මෙන්න සතවෙනි සූත්‍රයේ දක්වා තිබෙන අවස්ථාවේදී අනුපාදා පරිනිබ්බානත්තායකෝ අවසෝ භගවති ධම්මචර්යයන් කරිස්සාමික මේ සියලුම උපාදාන සියලුම බැඳීම් අතහැර දාලා පින්නම් පැන සඳහායි මේ භ්‍රමචාරී ජීවිතය ගත කරන්න කියන එකයි ඒ අදහස. මෙන්න මේ අදහස පෙරට කරගෙනයි මේ පැවිදි භූමියේ තුල් වෙලා මේ පැවිදි ජීවිතය ගත කළ යුතු වන්නේ. මේ තාමතරව ඉතිරිස්සක පාළියේ තියෙන ජනකෝණ කියලා සෝත්‍යයක් මේ මෙසේ දක්වා තිබෙන බුදුරජාණන් වහන්සේ විසින් නයිදම් වික්‍රේ ධම්මචර්යං උස්සති ධනකෝණස්සං ධනලපනස්සං ලාභසක්ඛාරසි ලෝකාන් සංසප්තං ඉතිමා ජනෝ ඥානාසෝති කියලා. මේ බ්‍රහ්මචාරී ජීවිතේ මේ පැවිදි ජීවිතේ ගත කරන ලබන්නේ න ජන කොහොනක් මිනිසු රැවටීමද නෙවෙයි. ඇත්ත වශයෙන්ම පැවිදි භූමියට ඇතුළු වූ කෙනෙක් විසින් ඔහුගේ කායවංක, වචීවංක, මනෝවංක කියන මේ වටියල්ලම අතහැර දාලා විද්‍ය ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරන්නට ඕන. ඊට අමතරව සමාගයේ නැති ගුණ කිසිසේත්ම ලෝකයට පෙන්වන්න යන්න සුදුසු නැහැ. නැතිුණ සබා සමාගයේ සියන ගුණයක්වත් ලෝකයක් දැනගන්නවට කැමැති විය යුතු නැහැ නියම පැවිද්දෙක් විසින්. යන කෝණක් සංඥා ලපනක් සංඥා මේ ලෝක සත්‍ය පවටල සාපේන විවිධාකාර වචන කියලා සිව්පතේ ලබා ගැනීම සඳහා නෙවෙයි මේ භ්‍රමචාරී ජීවිතයේ මේ ජීවිතය ගත කළ යුතු වන්නේ. ලාභ සක්කාර සිරෝකාන් සංසත්තං මේ ලාභ ලැබීමද සත්කාර ලැබීමද පූජා පූජා ආදී ලැබීම සඳහා නෙවෙයි මේ පැවිදි ගිහුම් මේ දැකුළු වූයේ. ඉතිමා ජනෝ ඥානාතිසි මා මේ ආකාරයෙන් මිනිසු අතර ජනතාව අතර ප්‍රසිද්ධ වේවා කියන ඒ ප්‍රසිද්ධිය ලබා ගැනීම අටියනුත් මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කළ යුතු වන්නේ. එසේනම් කුමක් සඳහාද මේ පැවිදි භූමියට මෙලෙසින් ඇතුළු වූයේ? කුමක් අරමුණු කරගෙන? බුදුරජාණන් වහන්සේ විසින් මෙලෙසින් දක්වන අතකෝ වික්‍රේ දම් බ්‍රහ්මචර්යයන් උත්සතේ සංවරක්ඛංච පහානක්ඛංච පරිඤ්ඤයක්ඛංච අභිඤ්ඤයක්ඛං ඡාති කියලා. සංවරත්වං කියන්නේ සංවර වීම සඳහා පහානං සංච ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා පරිඤ්ඤයත් සංච පිළිසඳ දතියුතු සංකාර ධර්මයන් නම් මේ සියලුම ධර්මයන් පිළිසඳ දැන ගැනීම සඳහා අභිඤ්ඤයත් සංච විශිෂ්ඨ ඥානයෙන් දතියුතු ධර්ම තිබෙන ඒ විශිෂ්ඨ ඥානයෙන් දතියුතු ධර්ම විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කර ගැනීම සඳහායි මේ පරිදි භූමියට ඇතුළු වෙලා මේ ශාසන ධර්මචාරී ජීවිතය ගත කළ යුතු වන්නේ මේ සංවරප්පන්ත කියන්නේ සංවර වීම කියන්නේ හික්මනයි කියනවා. ප්‍රධාන වශයෙන් හික්මීම තුනක් තියෙනවා. සික්කතීතිකෝ වික්කවේ තස්මා සීකෝති උච්චති තුන්ත සික්කතේ අධි සීලම් පිසික්කතේ අධි චිත්තම් පිසික්කතේ අධි පඤ්ඤම් පිසික්කතේ සික්කතේ සික්කතේතිකෝ වික්කවේ තස්මා සීකෝති උච්චති කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තියෙනවා. මේ අධි සීලේලා හික්මෙන්නට ඕනවා. අදි චිත්තේ වෙලා හික්මෙන්නට ඕන. අදි ප්‍රඥා වෙලා හික්මෙන්නට ඕන. මේ ප්‍රධාන වශයෙන් හික්මීම් තුනක්. ඊට අමතරව හික්මීම් පහක් දක්වා තිබෙනවා. සංවර වීම පහ. සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කන්ති සංවරය, විද්‍ය සංවරය. සීල සංවරය කියන්නේ සීලෙන් සංවර වෙනවා. මේ කියන කියන ලබන කරුණු පැවිදි භූමියට ඇතුළු වූ අයට පමණක් නෙවෙයි යම් කිසි කෙනෙක් නිවන් අවබෝධ කිරීමට බලාපොරොත්තු වෙන ඒ අයටත් එකසේම අදාළ වෙනවා. එම නිසා ඒ ගියයත් මේ කරුණු ඉතා හොඳින් අහලා ඒවා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඒ දක් කරුණු දිනු කරගන්නට උත්සාහ ගන්නට ඕන. ඒක ඒකේ කළ විට තමයි නිවන් පාසෙන් අවබෝධ කරගත හැකි වන්නේ. සීලයෙන් සංවර වීම සීලයෙන් සංවර වීම තමයි අදහස් කරන ලබන්නේ තමා ආරක්ෂා කරන ආරක්ෂා කිරීමට සමාදන් වූ ශික්ෂාපද ඒ ආකාරයෙන් ආරක්ෂා කිරීමයි. ගිය යනව කල්පනා කරනවා නම් ඒ අය සමාදන් වූ අඩු වශයෙන් පංචශීල ධර්මයෝ ආදී වස්තුම සීල ධර්මයෝ හෝ ආරක්ෂා කරන මේ ප්‍රමාණවත් වෙනවා. පැවිදියාට ඒක ප්‍රමාණවත් නැහැ. චතුපාරිශුද්ධිය සීලය නම් හඳුන්වන සීලයේ කොටස් හතරක් තියෙනවා කොටස් හතරම. පැවිදියා විසින් ආරක්ෂා කරලා තියෙනවා. එකක් තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය කියලා. අර ප්‍රාථමික සංවර සීලයේ වශයෙන් හඳුන්වෝ තමා සමාදන් වූ ශික්ෂා පදවලට අමතරව මේ ආජීව පාරිශුද්ධ සීලයත් ආරක්ෂා කරන්නට ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ තමාගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා සිව්පසේ ලබා ගැනීම සඳහා තමාගේ ස්ථානයේ දිනු කිරීම නඩත්තු කිරීම ආදී සඳහා කිසිසේත්ම වැරදි ආකාරයෙන් එක් පිට අනේතනයන් කියලා වැරදි ආකාරයෙන් සිව්පසේ සේවාගත යුතු ආකාර 21ක් තියෙන ඒවාට පස්සම නිවැරදි ආකාරයෙන් ඒවා ලබා ගැනීමයි. ඒ ආජීව පාරිශුද්ධ සීලය ඒක අමතරව තියෙන පත්‍ය සම්මිශ්‍රය සීලය කියලා. අප පරිභෝග කරන පැවිද්දන් විසින් පරිභෝග කරන ලබන ආහාර, පින්න පාත, සේනාසන, දෙහෙත්, ඒ වගේම සිවුරු පිළිකර ආදී පරිභෝග කරන විට පත්‍ය විශ්වාස කරලා පරිභෝග කිරීමේ සීලය. ඊට අමතරව තියෙන ඉන්ද්‍රිය සංවර සීලය මේක ගුණයට ප්‍රයෝජනයට කාටත් එක තේම පොදව ධර්මයක්. එමන් යාමට බලාපොරොත්තු වන අයවිසින් ඉන්ද්‍රියන් සංවර කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ විසින් දක්වා තිබෙනවා. ඉද වික්‍රේ වික්ඛෝ චක්ඛුනා රූපං දිස්සාන නිමිත්තක් ගාහි යෝතේ නානුබ්බන්දනම් ගාහේ යක්ඛාදිකන් මේනං චක්ඛුන්ද්‍රයන් අසංගතම් වේරං අසංගතම් වේරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අනුවාස්ලියං තස්ස සම්මරාය පටිපජ්ජති සක්ඛතේ චක්ඛුන්ද්‍රයන් චක්ඛුන්ද්‍රය සංවරං ආපජ්ජති ආදී වශයෙන් ඒ ඉන්ද්‍රිය සංවර සීලේ බුදුදාන මහසීලෙන් දක්වා තිබෙනවා. ඇහැට රූපයක් වෙනාට පස්ව සංවර නොවීම නිසා අභිජ්ජා දෝමනස පාපක අක්ෂර ධම්මා ඇලීම ගැටීම ලෝභය තරහව විවිධාකාර පාපක අකුසල ධර්මයන් පෞකාර සිටිවිදි අකුසල විචාක පහළ වෙනවා නම් අන්නේ ඒවා පහළ වීමට නොදී අස සංවර කරගන්නට ඕන. ඒ වගේම කන, නාසය, දිව, ශරීරය, මනස කියන සිතින්දියන් තුළින් විවිධාකාර අකුසල විතර පහළ වෙන විට ඒවා දිගින් දිගට ගලා යන්න තිබෙනදී ඒවා ආරක්ෂා කරගන්නට ඕනේ ඒවා සංවර කරගන්නට ඕනේ මේ ඉන්ද්‍රිය සංවර ශීලයක් සෑම කෙනෙක් විසින්ම අනුගමනය කළ යුතු ධර්මයක් නිවන් යාමට බලාපොරොත්තු වන අය විසින් මේවා අනුගමනය කළ යුතුයි මෙසේ සීලය සංවර වීම සඳහා මේ කයිද බොහොම දැස්තුළු ඕනේ ඊට අමතරව දෙවෙනි කාරණාව තමයි සති සංවරය. මේ සතිය සම්මා සතිය සෑම කෙනෙකුටම නිවන් යන්න බලාපොරොත්තු වෙන සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය මංගයක්. සතියෙන් සංවර වෙනවා. සතිය නැති ජීවිත සම්මා සතිය නොමැති ජීවිත තමයි සියලුම අකුසල විතරක තම අපේ සිත තුළින් ගලාගෙන යන්නේ. සියලුම වැරදි සිදුවන්නේ සතිය සම්මා සතිය නැති ජීවිතයි. ඒක නිසා අපේ සිත තුළ විවිධාකාර අකුසල විතරක ලෝභ, ද්වේෂ ආදී අකුසල විතරක පහළ වෙනකොට සතියෙන් යුතුව සම්මා සතිය දිනු කරමින් ඒ අකුසල විතරක සිහිපත් කරලා වහා මේකෙන් සිතම දා ගන්නට උත්සාහ කරන්නට ඕනේ. ඊට අමතරව මේ රමණීය නෑනමන අය විශේෂයෙන්ම භාවනාවේ දියුණුව අය ඉතින් ඊට අමතරව යමක් කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක්තරා බ්‍රාහ්මණයෙකුට ප්‍රශ්නයක් කියනවා පාරායන වගේ මෙලෙසින්. සමන් දෙසබ්බදීසෝ තාසෝතානං කියන නිවාරණං සෝතානං සංරම්භෝහි කියන පේ සෝතාපටිවිරේ කියලා. මේ අදහස මේකයි. හැම පැත්තෙම ජල ප්‍රවාහයන් ගලාගෙන ගලාගෙන යනවා සමන්ති සබ්බදීසෝතා. සෝතානං සමන්ති දබ්බදා සෝත සෝතානං කින් නිවාරණ මේ සං සෝත්‍රයන් නැත්නම් මේ ප්‍රවාහයන් සංවර කරගන්නේ කොහොමදින්ද? කේන සෝතාපිච්චේරේ මේ ජල ප්‍රවාහයන් බියලවා හරින්නේ කොහොමදින්ද? මේ මේ ආකාරයෙන් විවිධාකාර ජල ප්‍රවාහයන් ගලා යනවා කියන එකෙන් අදහස් කරන්නේ ඔය චූල නිදේශන පොත්වල දක්වා තිබෙනවා චක්කුතෝ රූපේ සමන්ති ආසන්ති සම්දන්ති පවත්තන්ති ආදී වශයෙන් ඇහැට රූපයක් වෙනාට පස්සේ විවිධාකාර විතක්ක සංකල්පනා ගලාගෙන ගලාගෙන යන්නට පටන් ගන්නවා නාසයට කනට දිවට ශරීරයට මනසට මේ අරමුණු හමු වුණාට පසුව ඒ ආකාරයෙන් විවිධාකාර කුසල් හෝ අකුසල් හෝ විවිධ විචාරක සංකල්පනා කායික ධර්ම ගලාගෙන යන්නට පටන් ගන්නවා සිතේ ගලාගෙන යන්නට පටන් ගන්නවා හරියට ජල ප්‍රවාහයන් ගලාගෙන යන්නාසේ ගංගාවන් ගලා යන යන්නාසේ මේ ජල ප්‍රවාහයන් ගලාගෙන යන්නේ ජලයේ අසු දේව අරගෙනමයි ඒ වගේම මේ ජල ප්‍රවාහවලට අසු අසුව මේ සංස්කාර සිතුවිලින් ගලන සිත තුළින් ගලාගෙන යන විට ඒ ගලාගෙන යන්නේ ඒ පුද්ගලයා ඇදගෙන. ඒ ඇදගෙන යන්නේ අන්තනකට මේ සංස්කාර සාගරය. එම නිසා මේ සංස්කාර සාගරයට ඇදගමන මේ සිතුවිලි ගලා යාම නවත්වා ගැනීමට උත්සාහ කරනවා නම් ඒක ඉතාමත්ම සුදුසුයි. මේ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ විසින් වදාරලා තිබෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා. අවිද්‍යාව නිසා මේ කුසල අකුසල සංස්කාර චිත්ත සංස්කාර ධර්ම ජනිත වෙන අය මේ කුසල කුසල අකුසල චිත්ත සංස්කාර ධර්ම නිසා නැවත නැවත ඉදීම ඇති වෙන අය මේක දුක දිගින් දිගට පවත්වාගෙන යෑමයි කියලා බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කොට වදාරලා තිබෙනවා මේ මේ විවිධාකාර සිතිවිලි වියලවා හරින්නේ කියන සෝතා පිටියේ මේ ජල ප්‍රවාහයන් වියලවා හරින්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ විසින් ඒක පිළිතුරු වදාරනවා මේ අසන ලද ප්‍රශ්නයේ ප්‍රශ්න වලට පිටු පිළිතුරු මෙලෙසම හදාරනවා. යානිස්සෝතානේ ලෝකස්මින් සතේ තේසං නිවාරණං සෝතාන සංවරංගෝනේ පඤ්ඤායිතේ පිටියරේ කියලා. මේ ලෝකේ යන්තා ජල ප්‍රවාහයන් තිබේන මේවා නතර කරන්නේ ඒවා සංසිඳවන්නේ සතියේ සංවරණ සතියේ සම්මා සතිය සතියේ සංවර වීම තුළින්. ඒ වගේම තේන සෝතා පිටියරේ කොමකින්ද මේ ජල ප්‍රවාහයන් බිරවා හරිනේ සංඥායකේ සිටියේ ප්‍රඥාවෙන් නුවණින් තමයි ඒ දේවල් කරා යාම නතර කරන ලබන්නේ. යම් කෙනෙක් අවිද්‍යාව ප්‍රඥාව අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති කර ප්‍රඥාව ඇති කරගත්තා නම් ඒ අවිද්‍යා නිරෝධය සමග ඔහුගේ සිත තුළ සිටිවිලි කළා යාම නිරායාසයෙන් සිටිවිලි කළා යාම නැතර කරනු ලබනවා. එම නිසාම තමයි බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කළේ අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධ විඥාන නිරෝධෝ කියලා. අවිද්‍යාව නිරුද්ධ කිරීම සංස්කාර නිරුද්ධ වෙනයි සංස්කාර නිරුද්ධ කිරීම නැවත නැවත ඉදීම නිරුද්ධ වෙනයි කියලා. මේ විදිහට මේ දුකේ කෙලවර අත්දකින්නට පුළුවන්. මෙන්න මේ විදිහට සංවර වීම සඳහා මේ පැවිදි බිමට ඇතුළු වෙන්නේ මේ පැවිදි ජීවිතයේ ගත කළ යුතු ඕනේ. ඊළඟට තුන්වෙනි කාරණාව දක්වන්න පංච සංවරය ඉවසන්නට ඕනේ. මේක දීපයේ දෙගොල්ලන්ටම එකතෙම ප්‍රයෝජනවත් වෙන කාරණාවක්. බුදුරජාණන් වහන්සේක විස්තර කරන අයිතිකේ වික්කෝ සමෝ හෝති සීතසංගස්ස ඉකච්ඡාති පාඨාය දන්තමකට වාතාතපසේන සම්පස්සානං දුරුත්තානං දුරාගතානං වචනපතානං උප්පණ්ණානං ශාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටපානං අසාසානං නම්නාපානං පාණහරානං අද්ධිවාසක ජාතිකෝ හෝති කියලා මේ බාද්දක සාසනයට ඇතුළු පැවිදි පැවිදි වූ අය විසින් නැත්නම් නිවන් යාමට බලාපොරොත්තු වන කවරෙකු විසින් හෝ අමෝහෝති ඉවසන්නට වන කුමක්ද සීතල ඉවසන්නට වෙනවා උෂ්ණ ඉවසන්නට වෙනවා නිගච්ඡා පිපාසා බඩගි තාපිකාසා ඉවසන්නට වෙනවා ඒ වගේම දන්සමකට වාතාකට සේනසතරක් පසානම් නැතිමද රෝදුරු වැනි දේවල් ඉවසන්නට වෙනවා ඒකත් වඩා වැඩි යමක් ඉවසන්නට තිබෙනවා මොනවද දුරුත්තාන දුරාගතාන වචනපතන වැරදි ආකාර වචන විවේචන ආදී උලසන්නට පිළිවෙනවා මේ පැවිදි ජීවිතයේ තියෙන ලොකුම අනර්ථ කර ධර්මයක් තමයි මේ ගිහිය විසින් පැවිද්දන් උත්තර නිරන්තරයෙන් දෝෂාරෝපණය කරන එක ද්වේෂණය කරන එක මේ ගිහි පැවිදි අය හයියෙන් කතා කළත් වැඩේ හයියෙන් ගමනක් ගියත් වැඩේ බැලුවත් වැඩේ ඒ වගේම බණ කීවත් වැඩි බණ නොකීවත් වැඩි ගැඹුරින් බණ කීවත් දොස් කියනවා. ඒ වගේම නිවිල ගැඹුරින් බණ කීවත් දොස් කියනවා. දීර්ඝ වශයෙන් කීවත් දොස් කියනවා. සිතේ කීවත් දොස් කියනවා. ඇන්දත්වත් කියනවා කොයි ආකාරයෙන් හරි දොස් වීමට බලාගෙනයි මේ ගිහියය පැවිද්දන් දැස සිටින්නේ. දහසකොත් නෙත් යොමු වෙලා තියෙන පැවිදියාගේ දෝෂාරෝපණයන් දැකීමට දොස් දැකීමට දෝෂාරෝපණය කිරීමට. ඒක නිසා මේවා ඉවසන්නට වන බුදුරජාණන් වහන්සේ ඒවා ඉවසවා. ඒ බව බුදුරජාණන් වහන්සේ විසින්ම දක්වා තිබෙනවා. අහන්නාගෝව සංගාමේ තාපාතෝ පටි සංසරං අතිවාක්‍යං තෙදික්කේසං දුස්සීලෝහි බෞද්ධනා කියලා. මම මේ යුද්ධයේ යන ඇතෙක් විවසන්නාසේ ඒ කියන්නේ උත්තර කාලයේ අතුම් පුහුණු කරලා තියෙන යුද්ධයට යන විවිධාකාර ඊතල වැඩිද්දි ඒ ඊතල පහර කාගෙන කාගෙන ඉදිරියටම සටනට යනවා. ඒ විදිහටයි ඒ අතුම් කුරුදු පුහුණු කරලා තියෙන්නේ. අහන්නාගෝ සංගාමයන් මේ ආකාරයෙන් යුද්ධයට යන ඇතේ ඊතල පහරවල විජය ඊතල පහරවල ඉවසන් ඉවසන් ඉදිරියට යනවා අපි වාස්තන්ති විස්තරයන් මේ මිනිසුන් කරන විවේචන විමර්ශන ආදී වැරදි වැරදි දෝෂාරෝපණ ආදී මම ඉවසනා කුමක් නිසාද දුස්සීලෝහි බහුජනෝ මේ ලෝකේ බොහෝ දෙනා දුස්සීල සිල්වත් නැහැ ගුණවත් නැහැ මේ නිසා මේ විදිහට විවේචන කරන්නේ මේ විදිහට දෝෂාරෝපණය කරන්නේ මේවා ඉවසන්නට පැවිදියා විසින් විශේෂයෙන්ම උත්සාහ ගන්නට ඕන ඊට අමතරව උපන්නාසාරිකාන වේදනාන දුක්ඛාන තිප්පාන කරාන කටපාන අසාකාන මනාපාන පානහරාන අදිවාසික ජාතිකෝ හෝති දක්ඛිය දක්වා තියෙනවා මේ ශරීරයේ තුළ පහළ වෙන විවිධාකාර වේදනා කොටකම් කොටයි දුක්ඛව කොටේ දුක්කරවත් මෙච්චරකට කොටේ දුක්කරවත් කොටේ තීව්‍රවත් කොටේ කටකවත් පානහරාන ජීවිතේ නැති යන දුකක් වතින සම්මත උත්සාහ ගන්න තෝරන මේ නොයෙදිසිම නිසා යම්තා කටසර විතක් ඇති වෙනවා නම් එන්න නොවිසෙන් නොවිමසීම නිසා සතර දික් වෙලා සතර දුක් ඇති වෙනා මේ සියල්ලම මේ ඉවසීම සංවර වීම තුළින් නැති කරගන්නට පුළුවන් මෙන්න මේ ඉවසීම ඇති කරගත යුතු සංවරය ලබා ගැනීම සඳහායි අපි මේ පැවිදි භූමියට ඇතුළු වෙන්නේ. ඒක සිහිපත් කළ යුතු කාරණාවක්. ඊළඟට තව කාරණා දෙකක් තිබෙනවා. විද්‍ය සංවරය සහ සංඥා සංවරය කියලා. වීරෙන් සංවර වෙනවා. විශේෂයෙන්ම පැවිදි භූමියට ඇතුළු අය ඊට අමතරව නියමිත බලාපොරොත්තු ජීවිතය විසිනේ හෝ අංකවලට විසින් හෝ මූලිකයන් සංවර වෙනවා. මූලික වර්ග ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. ඒකේ හතරෙන්ම සංවරවන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වහන්සේ දක්වා තිබෙන ආයත වික්‍රේ දෙක්කෝ මෙම ශාසනයෙන් බුද්ධ ශාසනය ඇතුළු වික්‍ර විසින් අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් අනුපාදාය උප්පන්නානම් අකුසලානම් ධම්මානම් පහනාය අනුප්පන්න නූපන්න අකුසල ධම්මයන් නූපදීම සඳහා උපන් අකුසල ධම්ම ප්‍රහාණය කිරීම සඳහා අනුප්පන්නාන කුසලානං ධම්මානං උපාදාය නූපන් කුසල ධම්මයන් උපදවා ගැනීම සඳහා උප්පන්නාන කුසලානං ධම්මානං තිතය අසන්නෝසාර දියෝ භාවය දේපල්ලාය භාවනාය පාරිපෝරිය උත්තමාතර පහළ වූ කුසල ශක්තියෙන් තව තවත් දියුණුවෙන් දියුණුවට පත් කර ගැනීම සඳහා සංගන්ජනේදී වායමත විරියන් ආරම්භිත චිත්තම් පංගණය හාතේ පදහති කියලා උත්සාහ කරන්නට ඕන වීරය වීරයවත් වන්නට ඕන මෙන්න මේ විදිහට වීරය කරන විට සීල මිද්දේ වැනි නීවරණ ධර්මයන් යට කරගෙන මේ සතර ආකාර සම්මප්පදාන නිවිලෙන් යුතුව කටයුතු කිරීම තුළින් අප බලාපොරොත්තු වෙන මේ ප්‍රයත්නෙන් බලාපොරොත්තු වෙන උසස් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් දීර්ඝණීය නිසා සංවර වීමට අධිෂ්ඨාන කර ගැනීම ඉතාමත් සුදුසේ ඊළඟට ප්‍රඥාවෙන් සංවර වීම. ප්‍රඥාවෙන් සංවර වීම තමයි ඊටමන්න වැදගත් වන්නේ මේ ලෝකයේදී ඔක්කොම නාම රූප ධර්ම, හේතෙන් හටගත් ධර්ම, සංකත ධර්ම. කොතන කවරේ කොයි ආකාරයෙන් හැසිරුණත් කලත් ජීවත් ඒ හැම එකම පහළවන්නේ නාම රූප ධර්ම පංචස්කන්ධ ධර්ම හැර වෙන කිසිවක් නෙවෙයි. හේතුන් නිසා හටගත් නාම රූප, හේතුන් නිසා හටගත් පංචස්කන්ධ ධර්ම මේ සියල්ලම ඇති වෙනවා, මොහොතක් පවතිනවා, නැති වෙනවා. මේවා අල්ලා ගන්නට කිසිවක් නැහැ. යම් කිසි දෙයක් අපි අල්ලනවා නම් ඒ අල්ලා ගන්නෙත් නම් තවත් නාම ධර්මයකින්. ඒ අල්ලා ගන්න ලබන නාම ධර්මයන් නැති වෙනවා. අල්ලා ගන්නට බඳුන් කරන ලබන ධර්මයන් නැති වෙනවා. මේ කිසි දෙයක් අල්ලන්නට සුදුසු දේවල් නොවේ කියන පැහැදිලි සත්‍ය අවබෝධයක පිහිට ප්‍රඥාවෙන් සංවර වෙනයි ඥාන සංවරය කියන මුතුන් අදහස් කරන්නේ. මෙන්න මේ කියන ලද පස් ආකාර සංවරයෙන් ලබා ගැනීමට පැවිදි භූමියට ඇතුළු වූ අය උත්සාහ ගන්නට ඕන කටයුතු කරන්නට ඕන. ඊළඟට පහානත්තන්ට ප්‍රහාණය කිරීම සඳහා මේ ප්‍රහාණය කිරීම පහකුත් දක්වා තිබෙනවා. පදංග විස්සම්බන සමුච්ඡේද කියලා ප්‍රධාන වශයෙන් තුනක් තවත් දෙකක් තියෙනවා පටිච්චසමුප්පාදයේ සහ නිස්සාරණ කියලා. පදංග වශයෙන් ප්‍රහාණය කරනවා කියන්නේ සමාගයේ සිත තුළ ඇතිවෙන ක්ලේශ ධර්ම ඇතිවන විගතම සනයක් ඒ මොහොතේම භවවා නැති කිරීම දුස්සා ගැනීම සාකාලික වශයෙන් ප්‍රහාණය කිරීමක් වෙන සිදුවන්නේ. විස්කම්බන ප්‍රහාණය කියන්නේ බොහෝ කාලයක තමගේ සිත තුළ පහළන අකුසල විතක් ඇති වීම දිදන විපාලනය කර ගැනීම නතර කර ගැනීම. මේ සිදුවන්නේ වශයෙන්ම සත්‍ය තුළ සමාධිය දිනු කර ගැනීමෙන් විශේෂයෙන්ම ධ්‍යාන වලට සමවැදීමේ ශක්තිය ඇති කර ගැනීම පුළුවන්. ඊට අමතරව සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ නැවත මේ සංසාරයේ කෙඳිනකවත් කවදාවත් ඇති නොවන පරිදි සංගෝල ධන්න සම්පූර්ණයෙන්ම ක්ලේශ ධන්න සිත තුළින් මුළුම පුටා දැමීම සම්පූර්ණයෙන් ගලවා ඉවත් කර දැමීම මේක කළ හැකිවන්නේ සෝවාන් සකදාගන්නා මාර්ග හත් වෙන මාර්ග හතරට සහ පහ හතරට කියනපත් වීම තුළින් මේක පස්සේ තව දෙකක් තියෙනවා පටිච්චසමුප්පාද ප්‍රහාණ කියලා. පටිච්චසමුප්පාද ප්‍රහාණ කියන්නේ රහතන් වහන්සේ කෙනෙකුගේ විමුක්ති සිතද. රහතන් වහන්සේ කෙනෙක් විමුක්ති භාවයට සමාගයේ සිට පස් කරගත්තාට පස්සේ එම සිත තුළ කිසිම බැඳීමක් නැහැ, කිසිම සංයෝජනයක් නැහැ. සිත විමුක්ත භාවයට පත් වෙලා නිදහස් භාවයට පත් වෙලා සංකර ධර්ම කෙරෙහි හෝ අසංකර ධර්ම කෙරෙහි හෝ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රි භූමික ලෝකයේ කෙරෙහි හෝ එහෙම නැත්නම් තමාගේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි හෝ බාහිර පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි හෝ කවර ධර්මයන් කෙරෙහි හෝ කිසිම බැඳීමක් නැතුව සිට සියල්ලංගෙම විනිශ්මුත් වෙනවා නිදහස් වෙනවා ගැලවෙනවා. මෙන්න මේ සත්‍යය කර ගැනීම සඳහායි මේ පටිපස්සද්දී ප්‍රහාණය ලබා ගැනීම සඳහායි පැවිදි ජීවිතයට ඇතුල් වුණේ ඒ සඳහායි පැවිදි ජීවිතයේ අවශ්‍ය අංග සම්පූර්ණ කළ යුතු වන්නේ. ඊළඟට නිස්සරණ ප්‍රහාණ නිස්සරණ කියන එකෙන් අදහස් කරන්නේ යෝගිකේ චන්දරාග විනෝ චන්දරාග පහණන් ඉදන් මුච්චිත නිස්සන්නන් කියන කියලා බොහෝ අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා යම් කිසි සංගයක් නැත්තක් රාගයක් ඇලීමක් බැඳීමක් තියෙනවා නම් මේ සංස්කාර ධර්ම කෙරේ අන්න ඒවත් සම්පූර්ණයෙන් නැති කර ගැනීම නැති කර ගැනීමයි නිස්සන්නය කියන්නේ මෙන්න මේ සියලු ආකාර ගැනීම ඇලීම නැති කිරීම සඳහා මේ ශාසන ප්‍රතිපත්තිය පූර්ණය කළ යුතුයි. එතකොට අර කලින් කියපු සංවර වීම පහත් මේ පසුව කියන ලද ප්‍රමාණය කිරීම පහත් අප විසින් පැවිදි භූමියට ඇතුළු වූ අය විසින් ඇති කරගත යුතු ධර්මයි. ඊළඟට එමසෝතේ දක්වා තිබෙන තවත් කරුණු දෙකක් පරිඤ්ඤය සංච අභිඤ්ඤය සංච කියලා. පරිඤ්ඤය සංච කියන්නේ පිරිසිදු දතයට ධර්ම පිරිසිදු දැනගැනීම සඳහා. විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් පිරිසිදු දතයට වෙනවා. දුක්ඛං අරිය සත්‍යං කෝ වික්ඛේ පරිඤ්ඤාතබ්බං කියලා බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා. විශේෂ දුක්ඛාවේ සත්‍යයේ පිරිසිදු දතයේ මේන් අදහස් කරන්නේ මේ දුක කියන ගැන දුක්ඛාරිය සත්‍ය කියන එක පිළිබඳව පොත්වල ලියා තියෙන කරුණ හොඳින් මතක තබාගෙන ඒවා කියලා තේරුම් අරගෙන අන් අයට කියා දීමට පුළුවන් ශක්තියක් ඇති කරගන්නේ කියලා. එහෙම නෙවෙයි. මේ ලෝකේ යම්තාක් නාම ධර්ම තිබෙනා නම් කවර ලෝකයක හෝ කාම ලෝකයක හෝ රූප ලෝකයක හෝ අරූප ලෝකයක ඒ නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ පැවතීමමයි දුක්ඛ සත්‍ය කියන්නේ අන්තිමයක් නෙවෙයි පවත්තන් දුක්ඛන් අත්පවත්තන් සසන් මේ පැවතීමමයි දුක මේ නාම ධර්මයන්ගේ මා රූප ධර්මයන්ගේ නිර්විශේෂ වශයෙන් නැවත ඇති නොවන ආකාරයෙන් නිරුද්ධ විඤ්ඤාමක් නැති විඤ්ඤාමක් කියනවා නම් අපවත්තන් නොපැවැත්මක් කියනවා ඒකයි සත්‍ය කියන ඒ අවබෝධය ඇති කර ගැනීමට පිළිසඳ දැන ගැනීමටයි මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරලා ගත කරලා ඉස්සුවන්නේ. ඊට අමතරව අභිමේ යත්තන්ට විශිෂ්ට ඥානයෙන් දතේට ධර්ම විශිෂ්ට ඥානයෙන් දැනගැනීම සඳහා සමා විසින්ම ඇත්ත වශයෙන්ම මේ විශිෂ්ට ඥානයෙන් දතේට ධර්ම රාශියක් තිබෙනවා. ඔය දැන් දීගණිකායේ සතර සූත්‍රයේ තියෙන අංග 55ක් විශිෂ්ට ඥානයෙන් දතේට 55ක් දක්වා තිබෙනවා. සබ්බම් වික්‍රේ අපි නියයන් සියල්ලම මහණේ පිළිසිඳ දතේ විශේෂ ඥානයෙන් දතේ කුයි. එහෙනම් බුදුහාමුදුරුවෝ උපාකයක් කියන එක විස්තර කරනකොට ඔය පටිසම්භිදා මග්ගපාළේ දක්වා තිබෙන කරුණෝහද්දා සත්‍ය 40ක් විශේෂ ඥානයෙන් දතේ තුකරන වශයෙන්. මේවා ගණන් කරලා පොත්පත්වල දක්වා නැහැ. මාර්ගයෙන් ගණන් කරලා බැලුව අස්තරයෙන් තිබෙන විශේෂ ඥානයෙන් දතේ දාන හද්දා සත්‍ය 40ක්. මේ අතරින් කීපයක් පමණක් මේ විශේෂ ඥානයෙන් දතේ දාන කීපයක් පමණක් මේ අවස්ථාවේදී ප්‍රකාශ වීම අදහස් කරන්නේ. යතුණං ධාතෝණං සමුතියන් දස්සංගමන දස්සාතංච ආදීනංච නිස්සානංච යතර භෝතං අභිදානාතේ මේ සතර මහා භෝතියෝ ඒවැයි ස්වરૂපයේ ඒවැයි තීමේ හේතුව ඒවැයි නිරෝධය, ඒවැයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව, අස්සාදංජාදීනාන්ත නිස්සාරණය, මේ සතර මහා භෝධයන් වලින් ලැබෙන ආස්වාදය, ඒවැයි ඇති ආදීනාන්ත, ආදීනමයේ නිස්සාරණය, ඒවා කෙරෙහි තියෙන ඇලීම බැඳීම, චන්දරාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීම කියන කරුණු විශිෂ්ඨ ඥාණයෙන් ලැබෙට වෙනවා. ඒ වගේම පංචන්නම් උපාදානං සංධානං මේ පංචස්කන්ධ උපාදානස්කන්ධ ධර්ම කෙරෙහි, ඒ වගේම සංඥම් පස්සායතනානං චක්ක සංපස්ස ආයතන, සෝත සංපස්ස ආයතන ආදී වශයෙන් දැක්වෙන ඒ සංපස්ස ආයතන 6, එහෙනම් කන්නම් 13 නම් ඒ වගේම මේ කලින් කියවර පටවි ආදී 13 අතරට අමතරව විඥාන ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන ධාතු දෙකක් එකතු වුණාම ධාතු 6ක් තියෙනවා. මෙන්න මේ කියන කන් කියන ලබන කිව් හරුණවල ස්වરૂපය ඒවැයි සමුදය, ඒවැයි නිරෝධය, ඒවා නිරෝධක, ඒවා නිරුද්ධ කිරීමට ඇති ප්‍රතිපදාව, ඒවා තුළින් ලැබෙන ආස්වාදය, ඒවැන් ඇති ආධිනවය, ඒවා කෙනෙන් ඇති චන්දරාගය සම්පූර්ණයෙන් පුරත් කිරීම යන කරුණු විශේෂ ඥාණයෙන් දතේද වෙනවා. ඊට අමතරව මේ විශේෂ ඥානයේ සබ්බේ සංඛාරා අනිත්‍යදී සබ්බේ සංඛාරා දුක්ඛාදී සබ්බේ ධම්මා අනාත්තාදී යථා භූතං අභිදානාදී. මේ නිර්ම සංස්කාර ධර්ම අනිත්‍ය මේ සියලුම සංස්කාර ධර්ම දුක්ඛය මේ සියලුම ධර්මයෝ අනාත්මය කියලා ඇත්ත ඇති හැටියෙන් මේ විචිත්ත ඥාණයෙන් දතේට වෙනවා. ඊට අමතරව අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයේ අභිඥානාසේ මේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා සංස්කාර නිසා විඥාන ඇති වෙනවා ආදී වශයෙන් දැක්වෙන මේ පටිච්චසමුප්පාද ධර්මයන් විශිෂ්ට ඥාණයෙන් දතේට වෙනවා. සමත් වෙනා විශේෂ ඥාණයෙන් දතේට කරනවා. මේ ධම්මා පරිඤ්ඤය මේ ධම්මා භාවේ තබ්බා මේ ධම්මා පහ තබ්බා මේ ධම්මා සත්‍තිකා තබ්බාතේ අභිදානාතේ මෙන්න මේ ධර්ම තමයි පිළිසඳ දතේතුවන්නේ මෙන්න මේ ධර්ම තමයි ප්‍රහාණය කළේතුවන්නේ මෙන්න මේ ධර්ම තමයි වැඩි හේතුවන්නේ මෙන්න මේ ධර්ම තමයි සාක්ෂාත් කළේතුවන්නේ කියලා විශ්වාසනාණයෙන් දතේතුවනවා මේට අමතරව ඉතින් දුක්ඛං අරිය සත්‍යන්තේ යථා භූතං අභිදානාති යන දුක්ඛ සංදේයයන් දුක්ඛ නිරෝධතේ ආන්තක නිරෝධ ගාමිනී ප්‍රතිපදාතේ යථා භූතං අභිදානාති මේක තමයි දුක්ඛ සත්‍යය මේක තමයි දුක්ඛ සංදේය සත්‍යය මේක තමයි දුක්ඛ නිරෝධ සත්‍යය මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යය කියලා විශේෂ ඥාණයෙන් පැහැදිලි භූමියට ඇතුළු වූ අය විසින් ඒ ධර්මයන් අවබෝධ කළ යුතු වනවා මේ ධම්මා ආසවා අනාස සංදේව අනාස නිරෝධෝ අනාස නිරෝධගාමී පටිපදාටි යත භෝතං පජානාති මෙන්න මේවා තමයි ආස්ව ධර්ම ප්‍රයෝමෙහි වික්‍රේ ආසවා කතමෙන් කාමසෝ භවසෝ අවිජ්ජාසෝ ආස්ව ධම්ම තුනක් තියෙනවා නම් කාමස්සව මේවය භවස්සය මේවය අවිජ්ජාසව මේවය මෙන්න මේ ආස්ව දැකගත යුතු වෙනවා විශේෂ ඥානයෙන් ආස්ව සම්බේධයට වෙනවා ආස්ව නිරෝධයට වෙනවා ආස්ව නිරෝධගාමී පටිපදාව දැක යුතු වෙනවා ඒක අමතරව තවත් විශේෂ කරුණක් තිබෙනවා. යම් කිසි සම්දේ ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මන්තේ අභිජානාතේ යම් කිසි හේතෙන් හටගත් ධර්මයක් නැත්නම් මේ සියල්ලම නිරුද්ධ වී යන ධම්මයි කියලා විශේෂ ඥාණයෙන් දතේට වෙනවා. මේකෙන් අදහස් කරන්නේ හේතුන් යමක් හටගත්තා නම් හේතු බංගා පබංජරේ හේතුන් හේතු හේතුන් පටිච්ච සම්භූතා හේතු බංගා පබංජරේ කියලා දක්වන හේතුන් නිසා මේවා හටගත්තා හේතු මෙතන වල නැති වෙනවා කියන ඒ සාරල දැනීමක් නෙවෙයි මම අදහස් කරන්නේ යම්කිසි සමුදේ ධර්ම තිබෙනවා නම් ඒ සියල්ලම නැති වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් පිරිනම් පාන අවස්ථාවට පෙර යම්සා ධර්ම නැත්නම් සංකත වේවා අසංකත වේවා සෑම ධර්මයක්ම නිරුද්ධ වී යන ධර්ම සම්පදානස්ස පවත්ත පරියාදානේ පඤ්ඤා පරිනිබ්බානේ ඥානං කියලා ඥානයක් තිබෙනවා. මේ පවතින ධර්මයන්ගේ සම්පූර්ණ නිර්වශේෂ වශයෙන්ම නැවත නූපදින ආකාරයෙන් නිරුද්ධ විඥාම විවිඥාමක් ඇත්නම් මේක විසුද්ධ ඥාණයෙන් අත්දකිනා ඒක තමයි පරිනිබ්බාන ඥාණය කියන්නේ පිළිගැනීම පිළිබඳ පවත්නා ඥාණය මෙන්න මේ ඥාණය ඇති කර ගැනීම සඳහායි මේ පැවිදි භූමියට ඇතුළුනේ මේ ශාස්ත්‍ර ප්‍රතිපත්ති පූර්ණේ කරන්නේ කියන අදහස මේ ආයතනයෙන් ඇති කර ගැනීම ඉතාමත්ම වටිනවා මෙන්න මෙලෙසින් කටයුතු කරන අයට සාමාන්‍ය ඵල ලබන්න පුළුවන්. සාමාන්‍ය ඵල කියන්නේ පැවිද්දෙන් ලැබෙන ප්‍රතිඵල. මේ දීපනිකායේ තියෙන සාමාන්‍ය ඵල කියලා සූත්‍රයක් අද දීප සූත්‍රයක්. ඒ කියන්නේ මේ මේ ආකාරයෙන් කිසියම් වචන දෙක තුනක් පමණ අපිට පිළිවෙල ප්‍රකාශ කිරීමට මම අදහස් කරන්නේ. සෝ එවම් පබ්බිද්ද සමානෝ ආත්ම ප්‍රසංවර සම්මතෝ විහෙරති ආචාර ගෝච සම්පන්න වන්මත් හේතු වජ්ජේසෝ බරදස්සාන සමාදායසික දේශිකහ ප්‍රදේශෝ කායකම වචිකම්මය කාය කම්ම වචී කම්ම යන සමන්නාට කුසලේ නැහැ. පරිසුද්ධාජීව සීල සම්පන්නෝ ඉන්ද්‍රියක බුද්ධද්වාරෝ භෝජනේ මත්සඤ්ඤෝ සති සම්පජාඤ්ඤ සමන්නාලත සම්පතෝ මෙන්න මේ ආකාරයෙන් සෝතේ පාඩය දැක්කනවා මේ පරිදි භූමියට ඇතුළු වූ අර විසින් පාටිමක සංවර සංගතෝ විහෙරති ආචාර ගෝච සම්පන්නෝ ආචාර ගෝච සම්පන්නව අනුමත්තේක වජ්ජේස බය දස්සාගෙන අනුමාත්‍රෝ වරදක පවා ඇතින් දිය දැනගෙන සමාදාය සික්කද සික්ඛාපදේසු මේ ආරක්ෂා කිරීමට සමාදන් වූ සික්ඛාපද මැනවින් ආරක්ෂා ගන්නට ඕනේ. කාය සම්ම වචී කම්මෙන් සමන්නාගතෝ කුසලේන පිරිසුදු කාය සම්ම පිරිසුදු වචී කම්ම වලින් යුතුවන්නට ඕනේ. පරිසුද්ධ ජීවෝ සීල සම්පන්න ආජීව පාරිශුද්ධ කියන සමන්නාගත වන්නට ඕනේ. ඉන්ද්‍රිය සුබුත්තද්වාරෝ ඉන්ද්‍රිය සංවර සීලත් ආරක්ෂා කරන්නට වෙනවා. භෝජනේ මත්සඤ්ඤෝ භෝජනේ මත්සඤ්ඤෝ කියන එකෙන් අදහස් කරන්නේ සිව්පතේ පරිභෝග කිරීමේදී ඒ ප්‍රත්‍යවේක්ෂානාව ඇති කරගත යුතු වෙනවා. පච්චේ සංයුත සීලයෙන් යුතුවන්න යුතුවන්නට ඕන. ඊළඟට සති සම්පජන්ණයෙන් සමන්නාගතෝ සති සම්පජන්ණය දිනු ප්‍රදේශේ ඊට අමතරව තව කාරණාවක් තියෙනවා සන්තුෂ්ටෝ සතුට වෙනවා කුමක් කරේද සතුට වන්නේ ලද දෙයින් සතුට වෙනවා මේකට කියන්නේ ඉතරි ඉතර සන්තුෂ්ටිය කියලා මේ ඉතිරි උත්තර සම්පූර්ණයේ බුදුරජාණන් වහන්සේ විසින් දීප්තිවත්න විස්තර කර දක්වා තිබෙනවා. ඒ මෙලෙසින් දැක්වෙනවා. ඉද බික්කවේ බික්කෝ සම්පතෝ හෝති ඉතිරිතරේන පින්දපාතේ නිතරීතර පින්දපාත සංකප්ප්‍යාච වන්නාදී. මෙච්චර පින්දපාත හේතු අනිසං අප්‍රතිරෝපං ආපජ්ජතේ අලද්දාටි පින්දපාතං පරිතස්සතේ මද්දාටි පින්දපාතං අගතිතෝ අමිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සන්න පඤ්ඤම් පරිමඤ්ඤතේ සායතකනිතේ තරපින්ද පාත්තං කට්ඨානේ වත්තානුප්පන්තේසේනෝ පරම් බම්බේතේ සෝනිතත් දක්ඛෝ අනුසෝ පටිච්චසෝ අනුමුචිත වික්‍රේ විකෝ පුරාණේ අබ්බන්නේ ආර්ය වංශේ හිතෝ මෙන්න මේ ආකාරයෙන් දක්වෝ සූත්‍රයක් තියෙනවා ආර්ය වංශ සූත්‍රය කියලා ඒ සූත්‍රය දක්වනවා මේ පිටපත කියන වචනේ මම විස්තර කරන්න ඉතිපස්සේ තමයි ඒ මොකද හේතුව ඒ සිව්පස්සේ පිළිබඳව මේ කියන පාඩේ ඒ ආකාරයෙන්ම දක්වා තිබෙන නිසා ඉතිපිටේ විකෝ සම්පතෝ හොතේ පරිතරේන පින්න පාතේන ලද සිව්පතේන සතුටටපත් වෙනවා. අලබ්දාට පින්න පාතන්න පරිත්‍ස්සති සිව්පතේ නොලබුණා කියලා පරිත්‍ස්සනාව දුකක් නෑ. ඒක තුළ කරකිරීමක් නෑ. ඇති කරගත්තේ සුදුසු ඇති කර ගැනීම සුදුසු නෑ. ඊළඟට පින්න පාතේ සමේතනං අපිට රූපාද නාපජ්ජති මේ පින්නපාත ආදී සිව්පසේ ලබා ගැනීම සඳහා රෙක්ෂණ නේතනයන් කියන ලබන වැරදි ආකාරයෙන් කටයුතු දෙයින් කරන්නේ නැහැ. ඊළඟට ලද්දාච මින්දපාතං අගතිචෝ අනිච්චෝ අනග්ගාපන්නෝ ආදීන දස්සාය නිස්සං පඤ්ඤා පහඳුන්නේ මේ ලැබුණු ප්‍රතිපදයක් ඒවා කෙරේ මුදු වෙන්නේ නැතුව කෑතර වෙන්නේ නැතුව ගේද වෙන්නේ නැතුව නිස්සන්න පඤ්ඤා මේ සංසාර විමුතිය ලබා ගැනීම සඳහා මේවා පරිභෝග කරනවා කියන අදහසින් උදෝ පරිභෝග කරනවා මෙන්න මේම කටයුතු කියන නිසා මේ වත්තානුකම්පේ දිනෝ පරමවන් දෙති මම මේ ආකාරයෙන් කටයුතු කරනවා කියලා තමයි උසස් කොට සලකන්නේ නැහැ. න පරම වන්දේදී අය ඒ අන් අය පහත් කොට සලකන්නේ නැහැ. විශේෂයෙන්ම මේවා කරන්නේ නැති අය පහත් කරලා සලකන්නේ නැහැ. සෝයිතත දක්වන සුසම්පදාන පටිසුත වෙන්දා ඒ දුක්ඛ විසින් දක්වනවා අනුලක්ෂණා සීනවණින් යුතුව කටයුතු කරන අයම් මුචල දෙකේ දුක්ඛ පෝරාණ්‍ය අඥාරේ වංශයේ දිතෝ මේක තමයි පෝරාණ වූ පෙරණ වූ අග්ග වූ ආර්ය වංශ ප්‍රතිපදාව මේ ආර්ය වස්තුන් ප්‍රතිපදාවේ සිටිය වික්‍ර විසින් මේ සිව්පස්සේ මේ ආකාරයෙන් පරිභෝග කරනවා කියලා ඒ විදිහට දක්වා තිබෙනවා. මෙන්න මේ ඉතරීතර සංකල්පය ලදදීන් සතුට වීම දෛද්‍යක විසින් විශේෂයෙන්ම ඇති කරගත යුතු කාරණාවක්. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන විට ඒ සාමාන්‍ය බලසෝත්‍රයේ දක්වා තිබෙනවා මෙන්න මේ ආකාරයෙන් ඊට පස්සෙ සෝ ඉන්නාචාරයක් හරියන සීලක් සම්දේන සමන්නාලතෝ මිනාච ඉන්ද්‍ර සංවරයෙන් සමන්නාගතෝ මිනාච සති සම්පජඤ්ඤය සමන්නාගතෝ ඉමායච අරියාය සංකෘත්‍ය සමන්නාගතෝ පංච නීවරණේ පජහතේ තත් පීති ජායති පමති තත් පීති ජායති මේ විදිහට ඒ සූත්‍රය දක්වා තිබෙනවා මේ ආකාරයෙන් සීල සම්පන්නව ඉන්ද සංවර සීලයෙන් යුතුව සත්සම්පජන්යෙන් යුතුව ඉතින් ඉතර සංසුප්තියෙන් යුතුව කටයුතු කරන කෙනා විසින් පංච නිවන ධම්මේ පජහති පංච නිවන ධම්මයන් ප්‍රහාණය කරනවා එවිට ඔහුගේ සිත තුළ ප්‍රීතිය දැනෙනවා ප්‍රීතිමනාත්කාරෝ පස්සම්බති පස්සද්දකාරෝ සුඛං හෝතේ සිකිනෝ චිත්තං සමාධියති. මෙසේ සිත තුළ ප්‍රීතිය ඇතිවන විට කය සංසිඳනවා, සිත සංසිඳනවා. ඒ වගේම සිතද සුඛයක් ලැබෙනවා, සිකිනෝ චිත්තං සමාධියති. සුඛයෙන් යුතුව සිත සමාධිමත් භාවයට පත් කරගන්නවා. සෝ ඔහු විසින් ඊට පසුව විච්ඡේව කාමී විච්ඡේව කාමී විචක්කතේ විදම්නේති. සල්පක්ඛං සංචාරම් වේදිකම් වේසකම් පඨම ඥානමක සම්පජ්ජ විහෙරති. කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්වන කලර විතක් විචාර සහිත පළවෙනි ධ්‍යානයේට සම්වැදී ඔහු වාසය කරනවා. විතක් විචාරණ නම් උපසමාජ්ජත් සංසම්පසාදනං චේතෝ ඒ පොදිභාවං අරිතක්මන විචාරණ සමාජ්ජම් පේසුතං ද්විතිය ධ්‍යානන්ත සම්බන්ධ විහෙරති. මේ විතක් විචාර කියන අංග දෙකම නැති කළා වූ පීතිත ඒකග්ගතා කියන අංග තුනෙන් සමන්නාගතෝ දෙවන ධ්‍යානයේ සම්වැදී ඔහු වාසය කරනවා. පීති ආතිලාගාව පෙක්ක කොට විහෙරති සතෝ සම්පදානෝ යන්තං අවියා ආචික්ඛම් දෙව්ලෙක්ක කොට සමාසක විහාරයේ චේතක්‍ය ධ්‍යානන්ත සම්බන්ධ විහෙරති. ප්‍රීතියක් නැති කරලා සුඛේ සහ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානයට සම්බන්ධිය වූ වාසය කරනවා. සුපස්සජ පහනා දුක්ඛසජ පහනා පුබ්බේ සම්නත දෝමනස්ථාන අත්තංගම අදුක්ඛං අතකං උපක්ඛාසජ පාදයෙන් චතුත්ත්‍ඥානං උත සම්පද වේදති. මෙන්න මේ ආකාරයෙන් සුඛයක් පානය කළා ප්‍රීතිය ප්‍රහාණයකට උපේක්ෂා ඒකාග්‍රතාව සහිත හතරවෙනි ධ්‍යානයට සම්බන්ධී වාසය කරනවා. මේ தත්ත්වයට පත් වන්නට උත්සාහ කරනවා. මෙසේ කටයුතු කරන විට ඔහුගේ සිත සමාධිමත් සමාහිතයි සමාහිතෝ වික්‍රේ විකෝය පහබෝතම් පදානාදී සමාධිමත් සිතෙන් ඇත්ත ඇති හැඩාකාරයෙන් දකිනවා කිංච යථාභූතං පදානාදී කොමක ඇත්තද කොමක ඇත්ත ඇත්තෙන් දකින්නේ ඉදන් දුක්ඛන්තේ යථාභූතං පදානාති අයං දුක්ඛ සමුදයෝතේ යථාභූතං පදානාති අයං දුක්ඛ නිරෝධෝතේ යථාභූතං පදානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාතේ යථාභූතං පදානාති මේ ධම්මා ආසාටි යදා භූතං පජානති අයංනාස සමුදයෝති යදා භූතං පජානාති අයංනාස නිරෝධෝති යදා භූතං පජානාති අයංනාස නිරෝධගාමී ප්‍රතිපදාති යදා භූතං පජානාති මෙන්න මේක තමයි දුක්ඛ සත්‍යය මේක තමයි දුක්ඛ සමුදය සත්‍යය මේක තමයි දුක්ඛ නිරෝධ සත්‍යය මේක තමයි දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවේ සත්‍යය කියලා ඇත්ත ඇති හැටියෙන් දකිනවා මේවා තමයි ආශ්‍රය මේ තමයි කාමාශ්‍රයන් මේ තමයි භවශ්‍රයන් මේ තමයි අවිජ්ජාශ්‍රයන් කියලා මේ ආත්ම ධම්ම දකිනවා මේ අයං ආශ්‍රය සමුදය මේක තමයි ආශ්‍රය තියෙන්නේ හේතුව කියලා දකිනවා. අයං ආශ්‍රය නිරෝධ මේක තමයි ආශ්‍රය නිරුද්ධ කිරීම දක්ෂයා දකිනවා. අයං ආශ්‍රය නිරෝධ ගාමී ප්‍රතිපදා මේක තමයි ආශ්‍රය නිරුද්ධ කිරීමට තියෙන ප්‍රතිපදාව කියලා යථාභූතම් පඥානාදී ඇත්ත ඇති ඒ සතියෙන් දකිනවා. අන්න එවිට ඔහුගේ සිත කාමාසාප විමුක්තේ භවආසාප විමුක්තේ අවිද්‍යාසාප විමුක්තේ කාමාශ්‍රයෙන් මිදෙනවා භවආශ්‍රයෙන් මිදෙනවා අවිද්‍යාශ්‍රයෙන් මිදෙනවා විමුක්තයෙන් විමුක්තමේ නිරෝධයේ මිදුණාක් පසු මිදුණා කියන ඥානය ඇති වෙනවා සීනා ජාති විමුක්තං බ්‍රහ්මචර්යයන් සතන් කර්මයන් නාපරං මිත්තස්සාති පජානාති මාගේ ජාතිය සයනා සීනා ජාති විමුක්තං බ්‍රහ්මචර්යයන් මේ බ්‍රහ්මචාරී ජීවිතයේ යෙන්න ඵලේ මා ලබාගත්තා සතන් කර්මයන් බලේ සුදේ කළා නාපරං මිත්තස්සාති මේක පසු මට කරන්න දෙයක් නැහැ කියලා පජානාති දැනගන්නවා. මෙන්න මේ தත්ත්වය ඇති කර ගැනීම සඳහා තමයි මේ පැවිදි භූමියට තුල්ුණේ මේ සාත්න ප්‍රතිපatti පූර්ණේ කළ යුත්තේ කියන අදහස මේ අය විසින් දැනගට කර ගැනීම ඉතාමත් සුදුසුයි. මෙන්න මේ විදිහට කටයුතු කරගෙනකොට මේ පැවිද්දෙන් ලැබෙන සුඛය සුවය ලබන්නට පුළුවන්. සාමාන්‍ය සුව දෙකක් තියෙනවා ගිහිසුකේ සහ පැවිදිසුකේ කියලා. ගිහි සුඛය කියන්නේ ඇති බවේ සුඛය. යම් කිසි දෙයක් ඇති නැතිනම් මේ ඇයට ඒක සුඛයක්. පැවිද්දේ සුඛය කියන්නේ ඒක නෙවෙයි නැති භවයේ සුඛය නැතිකමයි පැවිද්දේ සුඛය. ජීවය සුඛය කියලා අදහස් කරන ලබන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් පිළිවෙම අවශ්‍ය රූප ශබ්ද ආදී දේවල් කියනවා නම් සමාඩ මිල මුදල් යාන වාහන ආදී තියෙනවා නම් අපදරුවන් ආදී තියෙනවා නම් ස්වාමීන් පුරුෂයන් භාර්යාවන් සිරිලන්නේ නැහැ හිතම සංකේණම් ගෙවල් දොරල් හිත බලන් මාදී කියනවා මේවා අල්ලාගෙන සතුටු වෙවි සතුටු වෙවි සිටින එක තමයි ගීයාගේ සැපේ කියන්නේ ඇත්ත වශයෙන්ම එයා දන්නේ ඒ සැපේට අදිවිම නිසා ඒ සැපේට කැතර වීම නිසා ඒවා අල්ලා ගැනීම නිසා දවසින් ජාතියට යමින් භවයෙන් භවයට යමින් සංසාරයෙන් ගැටගැස්මින් දුකේම නියැලෙන්න වෙනවා ඒ සංසාර ගමනේම නිමක්න වෙන්නට සිදු වෙනවා මා මේ යන්නේ සංසාරේ දිග්ගසන මාර්ගයක කියලා එයා දන්නේ ඒකට ඒව දැනගෙන ඉන්න ප්‍රශ්නාවක් ඇත්තේ නැහැ නැහැ. මේකයි කියන්නේ මිහිසකේ. මිහිසුකේ කියන්නේ පැවිදි සුකේ කියන්නේ මේ වගේ එකක් නෙවෙයි. ඉතාලම ඉහළ සුකයක්. මා දැන් මාස දෙක තුනකට උඩදී. දිනක් රාත්‍රී 12 මාට පමණ අවදි වුණාට පසුව මේ පැවිදි ලැබෙන සුකේ ගැන සිහිපත් කරන්න පටන් ගත්තා. එකම කරුණක් දෙවතාවක් සිහි කරන්නේ නැතුව පැය දෙකකටත් බැරි කාලයක් තිස්සේ දිගින් දිගටම පැවිද්දේ සුඛය පිළිබඳ කරුණු බලන්න ඉන්නත් පටන් ගත්තා. මේකේ නිමාවක් නැහැ කියලා මා ඊට පසු ඕනෑකම නැතිත හතර කළා. මානේ කතාව කියේ මානේ කියන්නට හොවා දක්වන්න තියෙන පරණාවක් නෙවෙයි. නියම පැවිදි කෙනෙකුට කොයිතරම්නම් සුරයක් ලබන්නට පුළුවන්ද කියන කාරණාව තේරුම් ගැනීම සඳහා මේ අයගේ මේ පැවිදි ජීවිතය තව තවත් උනන්දු කරමින් තව තවත් හොඳින් කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් ප්‍රයෝජන ලැබෙන සුඛය ලබා ගන්නට පුළුවන් වන්නේ. මේ ප්‍රයත්න විසින් ඔහුගේ සිත තුළ ඇති කරගත යුතු ඇති කරගෙන තිබෙන යම්තා ධර්මයක් නම් මේ ධර්ම තුළින් සමාගයේ සීල ගුණය, සමාධි ගුණය, ප්‍රඥා ගුණය, විමුක්ති ගුණය, විමුක්ති ඥාන දර්ශනස්කන්ධ ගුණය වැනි ගුණ තිබෙනා නම් ඒ ගුණ දෙක බලලා සමාගයේ ආධ්‍යාත්මික දියුණුවක් ලැබලා තිබෙනා නම් ධ්‍යාන මාර්ග බල වැනි දේවල් ලැබලා තියෙනවා. ඒවා දෙස බලලා දැනුඩේකට සතුටවන්නට පුළුවන්. මේවා ඇත්ත වශයෙන්ම නියම සතුටක් ලබන්නට පුළුවන්. සත්‍ය වශයෙන් මේවා අත්දැක පෙනෙකට පමණයි. එතකොට ඒව පිළිබඳ බිගින්නකට මම කතා කිරීමට අදහස් ගන්නවා කරුණු කීපයක් පමණ සිතාකදීන් කියලා මේ දේශනාව නෙමෙයි කිරීම ගැන මම කල්පනා කරන්නේ. මේ කිය කරුණු ටික පවා කියන්නේ අන්තිසම් නිසාන වේමා කලින් කියවාසේම මේ අද දින පැවිදි භූමියේ දැතුළු අය තව තවත් උනන්දු කිරීම සඳහා මේ පැය සාසන ප්‍රතිපත්ති පූර්ණේ කර ගැනීමට අවශ්‍ය උද්‍යෝගය ලබා දීම සඳහා පනවනවා. විශේෂයෙන්ම පැවිදි සුඛය ලබා ගැනීමේදී කාම සුඛ සහ පැවිදි සුඛ ගැන දෙකම සංසන්දනය කරලා බලන්නට පටන් ගන්න එක ඉතාමත්ම සුදුසු වෙනවා. මේ පැවිදි ලෝකයේ අය ගමන් කරන ලබන්නේ ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේලා ගමන් කරන මාර්ගයක පසේ බුදුරජාණන් වහන්සේලා ගමන් කරන මාර්ගයක මේ වගේම අග්‍රස්ථාක මහාතාප රහතන් වහන්සේලා මඟපදයන් මාර්ගයක මේ ලෝක සත්‍ය ගමන් කරන්නේ එහෙම මාර්ගයක නෙවෙයි සංසාරේ දිග්ගස්න මාර්ගයක කුසල විතරක කුසල පුරවාරම් ලබන මාර්ගයක දුකෙන් දුකට පත්වන මාර්ගයක මේ මාර්ගයෙන් ගමන් කරන ලබන්නේ මෙහෙම මාර්ගයක නෙවෙයි මාර්ගයෙන් ගමන් කරන ලබන්නේ බුදුපසේ බුදු මහරහත් මහෝත්තමයන් වහන්සේලා විසින් ඉතා උසස් වේග වර්ණනා කළ උසස් ප්‍රතිපදාවක් පිළිගන්න පූර්ණේ කරන්නේ උසස් මාර්ගයකයි ගමන් කරන්නේ සසර දුක නිමග්න කරන සංසාර දුක සම්පූර්ණයෙන් නැති කරන මාර්ගයකයි ගමන් කරන්න කියලා පැවිදි කෙනෙකුට සිතලා හඳුනන්න පුළුවන්. මේ ලෝකේ ලෝක සත්‍ය දිනු කරන්නේ, ඇති කරගන්නේ, වඩාගන්නේ සංකීර්ණ මේ තමාගේ දෝදරන්, අබදරන්, ගෙවල් දොරජී තනම් ආදී ලෞකික දේවල්. මම එහෙම නෙවෙයි දිනු කරන්නේ සතර සතිපට්ඨාන ධර්මයන්, සම්මප්පදාන ධර්මයන්, ඉන්ද්‍රිය ධර්මයන්, බල ධර්මයන්, බුද්ධංග ධර්මයන්, ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන් නේද මේ මහා මහා ලෝකෝත්තර උත්තම ධර්මයන් මාගේ සිත තුළ මේ ආකාරයෙන් මේ ආකාරයෙන් වර්ධනය වී තිබෙනවා නේද කියලා සමාගයේ සිට තුළ ඇති අභිවර්ධනය දැක බලමලා පැවිදි කෙනෙකුට සතුට වන්නට පුළුවන් හිත හිතා සතුට වන්නට පුළුවන්. ඒ වගේම මේ ලෝක සත්‍යය අවිද්‍යාව අවිද්‍යාවිය නියුතෝ ලෝකම ලෝකෙම අවිද්‍යාව මෙයිලා අවිද්‍යාව දැසගෙන සිටින්නේ මේ ලෝක සත්‍ය දුක්ඛ සත්‍ය දන්නේ නැහැ සංදේ සත්‍ය දන්නේ නැහැ නිරෝධ සත්‍ය දන්නේ නැහැ මාර්ග සත්‍ය දන්නේ නැහැ ඒක නිසාම දුක්ඛ සත්‍යම නැවත නැවත ඇති කර ගැනීමට දුක් විඳිනාම දුක්ඛ සංදේ සත්‍යම තව තවත් දිනු කර ගන්නවා දුකින් දුකටම පත් වෙන සංසාරයේ දිගින් දිගට ගමන් කරනවා මා මේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කළාය මේ සමුදය සත්‍ය මේ ආකාරයෙන් මාර්ගයෙන් ප්‍රහාණය කළාය මේ මේ නිරෝධ සත්‍යය මාර්ගයෙන් කවදාවත් පෙරෙන්නේ නැහැ. විරෝමී නිරෝධ සත්‍යය මා නොදත් නිරෝධ සත්‍යය සාක්ෂාත් කරාය. මාර්ගයෙන් මේ මාර්ගය සම්පූර්ණත්වයට පත් කරාය කියලා නියමකයි කියනකොට සිත සිත සතුටවන්නට පුළුවන්, කයිදිසක ලබන්නට පුළුවන් වෙනවා. මේ ලෝක සත්‍ය සාමාන්‍ය ලෝක සත්‍ය කාමෝග වලට, භවෝග වලට, අවිද්‍යාව වලට, දිට්ඨිෝග වලට බැහැලා ඊළඟ ගසාගෙන ගසාගෙන සංසාර සාගරේ යනවා. මා කාමෝග තරණය කරන නේද? භවෝග තරණය කරන නේද? විඥෝග තරණය කරන නේද? අවිද්‍යාවෝග තරණය සඳහන් කරලා නේද කියලා සිතිත කයිටි කෙනෙකුට සතුට වන්නට පුළුවන්. මේ ලෝක සත්‍ය හේතිත තුළ මේ නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම සඳහා සසරදකින් මිදීම සඳහා සංසාර විමුක්තිය සඳහා ලබා ගැනීම සඳහා යම් කිසි සරණ ධර්ම දිනු කරගත යුතු නම් ඒ සරණ ධර්ම දිනු කරන්නේ මාගේ සිත තුළ මිනිමේ සරණ ධර්ම මේ පසල සරණ ධර්ම ආසරණ ධර්ම පහලක් දෙන මේ පසල සරණ ධර්ම මාගේ මේ ආකාරයෙන් දිනු කරලා තියනා නේද කියලා සිතලා ඒ සරණ ධර්ම දෙක බල බල බල බල කෙනෙකුට සතුට වන්නට පුළුවන් වෙනවා. මේ ලෝක සත්‍යය ඇත්ත වශයෙන්ම පිරිසිදු දතේවල ධර්මයන් පිරිසිදු දැනගෙන නැහැ. භාවිතා කළ යුතු ධර්මයන් භාවිතා කරන්නේ සාස්ත්‍රාත් කළ යුතු ධර්මයන් සාස්ත්‍රාත් කරන්නේ බැදී යුතු ධර්මයන් බැලලා නැහැ මානසික යන්තාවක් පිළිසිදුව දත යුතු ධර්ම තියෙනවා නම් ඒ පරිණියෝ ධර්ම පිළිසිදුව දත යුතු ධර්ම පිළිසින දැනගෙන සිටින්නේ ප්‍රහාණය කළ යුතු ධර්ම තියෙනවා නම් අවිජ්ජා සංහාදී ධර්මයන් මාසින් ප්‍රහාණය කරලා සිටින්නේ සාස්ත්‍රාත් කළ යුතු විද්‍යා විමුක්තිය ධර්මයන් තියෙනවා නම් ඒවා මා සාස්ත්‍රාත් කරලා සිටින්නේ බැදී යුතු යම් කිසි ආර්ය අෂ්ටාංග මාර්ගයක් තිබෙනවා නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධර්මයන් සීල සමාධි සංඥා සංඛ්‍යාත ඒ ත්‍රිසංසා ධර්මයන් මා විසින් පූර්ණය කරලා තියෙන කියලා සිත සිතා නියම ප්‍රේධිකන කොට සතුටවන්නට පුළුවන්. ඒ වගේම මේ ලෝක සත්‍ය විසින් ගමන් කරනු ලබන්නේ මායාවේ පැත්තේ සංසාරයේ දිග්ගස්න පැත්තේ දිගින් දිග මේ සංසාර දුක තව තවත් වැඩි කර ගන්නවා. මා ගමන් කරන්නේ මායාවට විරුද්ධ පැත්තේ දිගින් දිගටම සංසාර දුක නැති කරන පැත්තේ මේ සංසාර දුක මොහොතින් මොහොත මොහොතින් මොහොත කප කප සම්පූර්ණයෙන් සංසාර දුක නැති කරන මාර්ගයට නේද කියලා සම්පූර්ණයෙන් සතුටවන්නට පුළුවන්කම ලැබෙනවා. මේ ලෝක සත්‍ය දුක තේරුම් අරගෙන නැහැ, දුක් සංදේ සත්‍ය තේරුම් අරගෙන නැහැ, දුක් නිරෝධ සත්‍ය තේරුම් අරගෙන නැහැ, මාර්ග සත්‍ය තේරුම් අරගෙන නැහැ. ඒක නිසාම අවිද්‍යාවේ බැහැලා සිටින්නේ. අවිද්‍යාව කියන එකෙන් දෙයක් නම් මේ දොරට කොට දාලා බහලා තියෙනවා. අවිද්‍යාවෙන් බැහැලා සිටින්නේ, අවිද්‍යාවෙන් ආවරණය වෙලා සිටින්නේ, අවිද්‍යාවෙන් ලෝක පිට දෙන්නේ මානේ අවිද්‍යාව කවුල ගලවා දාලා ඉන්නේ කියලා සතුට වන්නට පුළුවන්. මේ ලෝක සත්‍යයක් තණ්හාවෙන් බරිත වෙලා තණ්හාවේ බැසගෙන තණ්හා නැතිවම දසාගෙන දසාගෙන යනා නේද මම මේ තණ්හා සමුදය තණ්හා සම්පූර්ණයෙන් ප්‍රහීන කරලා තණ්හාව නැති කරලා නේද තියෙන්නේ කියලා සතුටවන්නට පුළුවන්කම ලැබෙනවා ඒ වගේම මේ ලෝක සත්‍ය විවිධාකාර බැඳීම් වලින් බැඳලා තමාගේ පංචස්කන්ධ ලෝකයේ අල්ලගෙන බදාගෙන බාහිර තමාගේ දුවවරුන් පුතුන් සහෝදර සහෝදරයන් නෑදෑයිත මිත්‍රන් ලෝකේ තමාගේ රට භාෂා ජාති ආදී දේවල් අල්ලගෙන බදාගෙන පැටලිලා අල්ලාගෙන බදාගෙන පැටලිලා සතර දුක්ම නැවත නැවත වගා කරනවා මහාගේ සිතතල මේ සියලුම ඇලීම් මේ සියලුම බැඳීම් මේ සියලුම අල්ලාගෙන සම්පූර්ණයෙන්ම විනිර්මණය වෙලා ගිලිහිල් ගොස් සම්පූර්ණ නිදහස් භාවයට පත්ලා නේද තියෙන්නේ කියලා ඒ ගැන සිත සිතා නියම පැහැදිලි කරනකොට සතුට වන්නට පුළුවන්කම තිබෙනවා ඒ වගේම මේ ලෝක සත්‍යම් මහා පංචස්කන්ධ බල කොළුවකට බලන පංචස්කන්ධ බලෙන් පීඩිතව සිටින්නේ මම මේ පංචස්කන්ධ බාරය පැත්තකින් දාලා මේ නැවත පංචස්කන්ධ බලක් අරගන්නේ නැතුව නේද කටයුතු කරන්නේ මං කියලා සිතලා සතුට වන්නට පුළුවන් මේ ලෝක සත්‍යයන් මානින් ඉදිරියට කටයුතු කරන මගේ සිත තුළ මේ මහා හිමිවරු බැලුම් බෝලයක් සම්පූර්ණ ත්‍රිපිරියදීයසේ කිසිම මානයක් ගෑවිලාවක් නැහැ නේද කියලා හිතලා ඒ මානිය නැති බව සිතලා සතුට වන්නට පුළුවන් මේ ලෝකේ සත්‍යය ඇත්ත වශයෙන්ම තමන්ගේ සිත එකඟ කරගන්නට බැරුව කියන ධර්මයක් පවා විනාඩි 5ක්වත් එක දිගට අසන්නට බැරුව සිත විස්සිත කරගන්න සිතට පස්සලා නේද තියෙන්නේ සංසිඳලා නේද තියෙන්නේ නිවිලා නේද තියෙන්නේ කියලා මේ නිවිච්ච සිත දෙස බල බල සතුට වන්නට පුළුවන්කම තිබෙනවා මේ ලෝක සත්‍ය විවිධාකාර දේවල් බදාගෙන සිටිනවා නැත්තම් මේවා බදාගෙන තියෙන දේවල් අත්හරින්න තියෙනවා මම එහෙම නෙවෙයි. මේ පදහතින ආදියට මම අල්ලන්නේත් නෑ, අතහරින්නෙත් නෑ. ඒ අජහිත්වාචිතෝ අතහැරලා නේද සිටින්නේ කියලා සතුටු වෙන්නට පුළුවන්. මේ ලෝක සත්‍ය ආචිනාති අටක් කරනවා නැත්නම් අපටිනාට විසුරවා හරිනවා මම රැස් කරන්නේ නැතුව විසුරවා හරින්නෙත් නැතුව මේවා ආතිනාතිනා අපටිනාටි අපටිනිකාටෝ විසුරවා හරින්නෙත් නැතුව රැස් කරන්නෙත් නැතුව නේද සිටින්නේ කියලා ඒ දෙස බලලා සිත සතුට වන්නට පුළුවන් මේ ලෝක සත්‍යය කෙලෙස් ගිනි දැල්ලන අසන් දූපේති නැත්නම් මේ කෙලෙස් ගිනි නිවාලයෙන්ට සමහර අය උත්සාහ කරනවා මම නේර සංදූපේති නම් විදූපේති විදූපෙත්තාටි දල්ලන්නේත් නැහැ නිවන්නේත් නැහැ සම්පූර්ණ නිවිලා නේද මාකෙ දෙන්නේ කියලා සිතෙන් සත්‍යසිතාසත් වන්න පුළුවන් මාර්ගයේ සිට තුළ අරියන සීලස්කන්ධයෙන් සමන්නාද සත්‍යජිතෝ මම ආර්ය උතුම් වූ සීලස්කන්ධයෙන් යුතුව නේද සිටින විශේෂයෙන්ම පටිච්චසමුප්පාදිය සංසිදීගේ සීලයෙන් යුතුව නේද මාසෙන්නේ අරියන සමාධිස්කන්ධයෙන් සමන්නාද සත්‍යජිතෝ මහාර්ය උතුම් වූ චිත්තතුගම නිදීගේ සංපත්තියේ පටිච්චසමුප්පාදි භාවයට පත් වූ සමාධියෙන් යුතුව නේද මාසෙන්නේ චිත්තතුගම නිදීගේ සංපත්තියේ සංසිදීගේ විමුක්තියෙන් ප්‍රඥාවකින් යුතුව නේද මම සිටින්නේ අරියන සීලස්කන්ධයෙන් සමන්නාද සෝ සිතෝ පඤ්ඤාස්කන්ධේන සමන්නාගතත්තෝ විමුක්තිස්කන්ධේන සමන්නාගතත්තෝ සිතෝ කියලා ඒ වචන කියන්නත් පුළුවන්. ඒ වගේම මේ මා මේ ගමන් කරන්නේ අපටි ගමනතාවය නැවත නොවන ගමනක්. මේ ලෝක සත්‍යයන් නැවත නැවත සංසාරයෙන් සංසාරට ගමන් කරනවා මනුෂ්‍ය ලෝකෙ දෙනවා ආපහුත් මනුෂ්‍ය ලෝකෙ දෙනවා අපායට යනවා ආපහු සමාපායට යනවා මේ විදිහට නැවත නැවත යන ගමනකයි ඉදී සිටින්නේ මා යන්නේ අපර ගමනකාය නැවත නොවන ගමනකයි මේ ඉදී සිටින්නේ මහා මේ කෙලෙසක්ගෙන පරියාදේක්ෂාසිතෝ මේ කෙලෙස් කිනි සම්පූර්ණ නිවන දමනයි සිටින්නේ. සත්‍යං සම්පටිපාදේක්ෂාසිතෝ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්පූර්ණත්වයට පත් කරගෙනයි මා සිටින්නේ. විමුක්තත්තාසිතෝ සීලවම ධර්මයන් ගෙතට විමුක්තක භාවයට පත් කළා විසංගත භාවයට පත් කරගෙනයි මා සිටින්නේ. සන්තුෂිතත්තාසිතෝ සතුටට පත් කළයි මා සිටින්නේ. නිර්ආමිත සතුටකට පත් කළයි කියන්නේ. යම් කිසි කෙනෙකුගේ සිතට ලෝභය නැත්තම්, ද්වේෂය නැත්තම්, මෝහය නැත්තම් ඒ විමුක්ත භාවය භාවයටපත් වූ විමුක්ත භාවයටපත් වූ සිත දෙස මත පිට සිටින් බලලා අනේ මගේ සිත තුළ රාගයේ ගෑවිලාවක් නැහැ නේද ද්වේෂයේ ගෑවිලාවක් නැහැ නේද මෝහයේ ගෑවිලාවක් නැහැ නේද කියලා පස්චාත්පසේ සිටේ පස්සේ ලක්ෂණයට ඇති වෙන නිර්ාමික ප්‍රීතිය නිර්ාමික සුඛය නිර්ාමික විමුක්තිය මෙතෙක් ක්‍රියාකරන්නට බෑ බුදුහාමුදුරුවෝ ඒ බව දක්වනවා ආත්මිකේ නිර්ාමිකා නිර්ාමිකාත්‍රි නිර්ාමිකතනා ප්‍රීති ආත්මිකේ නිර්ාමිකා නිර්ාමිකා තරාත්පා ආත්මිකේ නිර්ාමිකා නිර්ාමිකතරා මොක්ඛා කියලා මේ නිර්ආමිත තරව සුඛයක් තියෙනවා නිර්ආමිත තරව ප්‍රීතියක් තියෙනවා නිර්ආමිත තරව මොක්ෂයක් තියෙනවා මාගේ සිත තුළ මේ නිර්ආමිත තර ප්‍රීතිය නිර්ආමිත තර සුඛය නිර්ආමිත තර මොක්ෂය මේ තුළ විද්‍යමාන වෙනවා නේද කියලා ඒ දැකලා තියෙන සතුටේ නිර්ආමිත සතුට අත්දකින්නට පුළුවන් පැහැදිලි සුඛය ලබන්නට පුළුවන් වෙනවා මේ ලෝක සත්‍ය ස්කන්ධ ධාතු ආයතන අල්ලගෙන නැවත නැවත ස්කන්ධ ධාතු ආයතන උපදවා ගන්න කටයුතු කරන්නේ මා ස්කන්ධ ධාතු ආයතන සම්පූර්ණයෙන් නතර කරන්න තැනකට මේ කියන්නේ කියලා සතුට වෙන්න පුළුවන්කම තිබෙනවා. මේ ලෝක සත්‍යය දේව ගතිය වලට යනවා, මනුස්ස ගතිය වලට යනවා, තේසන් ගතිය වලට යනවා, අපාය ගතිය වලට යනවා, විවිධ ගති වලට යනවා. මේ සියලුම ගතිම ඉක්මවානියට සිටින කියලා සතුට ගන්න පුළුවන්. මේ ලෝක සත්‍යය ප්‍රාණ භව වලට යනවා, රූප භව වලට යනවා, අරූප භව වලට යනවා. මේ සියලුම භව චක්‍රේ මා සිඳගෙන තියෙන කියලා මට සත්‍ය කෙනෙකුට සිතේ තානියම පැවිදි කෙනෙකුට සතුට වන්නට පුළුවන්. මේ ලෝක සත්‍යය නැවත නැවත ඉපදෙනවා, නැවත නැවත දුකටම පත් වෙනවා නැවත නැවත මැරෙනවා ආයෙත් නැට උපදිනවා මේ ආකාරයෙන් සංසාරයේ ගමන් කරන මා මේ ගමන් කරන්නේ සංසාර ගමන් මොහොතින් මොහොත නැති කරලා සම්පූර්ණයෙන්ම මේ පංචස්කන්ධ ධර්මයන් නිමාලන නිවාදමලා සම්පූර්ණයෙන්ම කිසිවක් නැති තත්ත්වයට පත් වීම සඳහා නේද කියලා සිතසිතා දැක දැක සතුටු වෙන්න පුළුවන්කම ලැබෙනවා මේ ලෝක සත්‍යයේ සිත තුළ විද්‍යාකාර කුසල කුසල කර්ම විපාක සත්‍යයෙන් ලෝක සත්‍යයට ඵල දෙන මාගේ මේ ප්‍රතිසන්දේ පාගලනට ශක්තිය තියෙන තාක්කල් මගේ ජීවිතේ පවතී මගේ ජීවිතේ නැති වෙන විට මා විසින් මේ සංසාරේ පුරා යම් තා කුසල කුසල කර්ම සංස්කාර රැස් කරලා තියෙනන ඒ සියලුම සංස්කාර පහනක් නෙවනාසේ හේත මාත්‍රයක් ප්‍රතිතුරුන නිවි යනවා නේද කියලා දැක දැක දැක දැක දැක දැක සතුට වන්නට පුළුවන් සිත සිත සතුට වන්නට පුළුවන් මේ ලෝක සත්‍ය මොකක්වත් දන්නේ නැහැ විමෝක්ෂයක් දන්නේ නැහැ මාගේ සිත තුළ නිමිත්ත විමුක්තිය මෙන්නේ. මේ ඒ වගේම අපනිත්‍ය විමුක්තිය වෙන්නේ ඒ වගේම ශුන්‍යත විමෝක්ෂය මෙන්න කිය තමයි සිතට තියෙන අනිමිත් විමෝක්ෂ අපනිත විමෝක්ෂ ශුන්‍යත විමෝක්ෂයෙන් ධර්මයන් දෙස බලා සතුට වන්නත් පුළුවන් මේ ලෝක සත්‍ය ආත්ම විමෝක්ෂ ගැන කිසිම අවබෝධයක් නැහැ සුබන්තිවාදී මිත්‍රෝ අධ්‍යාත්මිකයේ මුද්‍රජානන් මහසේ විසින් දක්වා ලද දක්වන ලද මේ විමුක්ත විමෝක්ෂාට මාගේ මේ සිත තුළ මේ විදිහට වර්ධනය වෙනවා මින් සිදෙනවා නේද කියලා එක දක්වා සතුට වන්නත් පුළුවන් මේ ලෝක සත්‍ය මේ අභායතන කියන වචනේ අහලවත් නැහැ රූපී රූපන් පස්සතිය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දක්වා ඇති මේ අට අභිභායතන ධර්මයන් මා විසින් මේ විදිහට සම්පාදනය කරලා තියෙනවා නේද? මාගේ සිත තුළ මේ ධර්මයන් තියෙනවා නේද කියලා දැක දැක අත්සත් ගන්නත් පුළුවන්. මේ ලෝක සත්‍යයට ගැඹුරු ධර්මයක් තේරුම් ගන්නට ප්‍රයත්නිතෝ ධර්මයක් තේරුම් ගන්නට බෑ නිබ්බාන ප්‍රතිසන්නිතෝ ධර්මයක් දේශුම් ගන්නට බෑ. සතාගත භාසිතෝ ගැඹීර අර්ථාව ඇත්තව ගැඹුරු අත්‍යත්තව ධර්මයක් තේරුම් ගන්නට බෑ. මාගේ හද තුළින් ඒ සියලුම ගැඹීර අර්ථ ගැඹුරු අරුත් සතාගත භාසිත ධර්ම ඒ ආකාරයෙන් අවබෝධ කරගැනීමේ ප්‍රතිභාන ශක්තියක් තියෙනා නේද? මේක නේද මාගේ තුළ තේක තුළ තියෙන ධම්ම ප්‍රතිසම්පදාව, අත්ත ප්‍රතිසම්පදාව, ප්‍රතිභාන ප්‍රතිසම්පදාව කියලා ඒ ප්‍රතිභාන ප්‍රතිසම්පදාවන් දෙස බල බලා කෙනෙකුට සතුටවන්නට පුළුවන්. ඒ වගේම මගේ සිත හරියට මහා ධර්ම පුස්තකාලයක් වගේ නෝද යම්කත් දොර දොරකට තට්ටු කළ විට දොර ඇන්නාසේ මේ හදවතට යම් ගම් තට්ටු කළ විට මේ ධර්ම ප්‍රවාහයෙන් ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා නේද මේ ධර්ම රසයෙන් මා රසන ගිනානේ ධර්ම රසයෙන් නිමක්න වෙලා නේද සිටින්නේ කියලා මාගේ සිත ධර්ම රසණයක් නේද කියලා සිත සාස්ත්‍රවන්නට බලන්න නැවත නැවත සිත සාස්ත්‍රවන්නට බලන්න මෙන්න මේ ආකාරයෙන් තව මේක කොටෙක් කියවන්නේම නොවන සතුටක් තිබෙනවා සංසාරවලට ධර්මයේ දකින්න තියෙනවා නම් යන්තාද්දර ධර්මය අවබෝධ කරගෙන තියෙනවා නම් යන්තාද්දරට ආධ්‍යාත්මික දියුණුවක් ලබා තිබෙනවා නම් තමයි යන්තාද්දර සමාජයේ ගුණ ධර්මයන් දියුණු කර තියෙනවා නම් එවැනි දෙයක් කෙනෙකුට අතිවිශාල සුඛයක් සාන්තියක් පැවිදි සුවයක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ආකාරයෙන් පැවිදි භූමියට ඇතුල් වෙලා ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කළා භාවිතා කළ යුතු ධර්මයන් භාවිතා කළ විශේෂ ඥානයෙන් දතු ධර්මයන් විශේෂ ඥානයෙන් දැනගෙන සාක්ෂාත් කළ යුතු ධර්මයන් සාක්ෂාත් කරලා සිටින වික්ෂුන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ කෙතරම්නම් කුසක් එකක්ද කියලා මේ හැට දැන් තේරුම් ගන්නට ඕන. ඒ වික්ෂුන් වහන්සේ කෙනෙකුගේ ප්‍රඥාව කොයිතරම්නම් ප්‍රබල එකක්ද කියලා මේ හැට දැන් වැටහෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා අතිරෝච්චි පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ කියලා. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අතිරෝච්චි පඤ්ඤාය පඤ්ඤාවෙන් බැබලෙනවා ප්‍රඥාවෙන් දෙලිසෙනවා කියලා. මෙවැනි උතුම් සත්‍යයකට පත් වූ සංඝයා වහන්සේ නමක් සිටිනා නම් පෙරදෝ කෙනෙක් සිටිනා නම් බුදුරජාණන් වහන්සේ දක්වනා නික්ඛන් ජම්බෝන දක්ෂේව සෝතන් හින්දුමහතේ දේවාපිනම් පසංසන්තේ භක්මනාපේ පසංසිතෝ කියලා. නික්ඛන් ජම්බෝන දක්ෂේව හරියට දඹරන් සඳක් දීසන්නාසේ ඒ වික්ෂණ වහන්සේ ඒ පරිදි භූමියට ඇතුළු ඒ ගුණ ධර්මයන් දිනු කරගත්තට බැබැලෙනවා. කොතන නින්දත මරහදී කවරෙක් නම් ඔහුට නින්දා කරන්න සමත් සමත් වෙනවද? දේවාපි නම් ප්‍රසංසන්තේ දිව්‍යෝත් ඔහුට ප්‍රශංසා කරනවා බ්‍රහ්මනාථේ ප්‍රශංසිතෝ බ්‍රාහ්මණයත් ඔහුට ප්‍රශංසා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් දක්වා වදාගලා තිබෙනවා. මේ කර්මාන්ත මේ හිතෙන්නට පුළුවන් අනේ අපිටත් පැවිදි වෙලා අපිටත් මේ පැවිදි සුඛය ලබන්නට පුළුවන් නම් කොච්චර හොඳද කියලා. හැම දිනාටම පැවිදි වෙන්න ලැබෙන්නේ නැහැ. ඒකටත් පාණමේ ශක්තියක් තිබෙන්නට ඕනේ, කුසල ශක්තියක් තියෙන්නට ඕනේ. ඒකත් සමතව බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන දුක්ඛප්පජ්ජන් දුරබිරමං මේ පැවිද්ද ඉතාමත්ම දුෂ්කර දෙයක් දුක්ඛප්පජ්ජන් දුරබිරමං මේකේ සිට අලවාගෙන සිටීම ඉතාමත්ම අපහසු දෙයක්. මේකේ කැමැත්ත ඇතුව මේ පැවිදි ජීවිතය ගත කරන්න හැකියකම ඉතාමත්ම අපහසු දෙයක්. ඊට අමතරව දක්වා තිබෙන බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී මේ පැවිදියේ තියෙන ආදීනයන් එක තැනකදී දක්වා තිනා කුසෝයතා දුක්ඛයිතෝ හත්ත මේ වාමකණ්ඩේ සාමඤ්ඤං දුක්ඛරාමත්තං නේයායෝපක්ඛණ්ඩතේ කියලා. කුෂ්ඨ සංඛ්‍යා යවග්ගයක් තියෙන අත කැටෙන අල්ලපු ගමන් මාර කණියට පාරන්නේ කුටියක් තිබුණා ඒ කුටිය ළඟ ගස් වලදක් වගේ තිබුණා ඒ ගස් අල්ල වල වලදක් අල්ලපු ගමන් විශාල මේ අද්ද මේ කොළවග්ගයක් තියෙන උබ්බස්තර කොළවක් ඒ පතාස් කාල කියන්නේ කටිය යන අත පාටම පේස්කාල කටිය යන දෙකලකින් අත කැපුවා මෙන්න මේ වගේ වැරදි විදිහට ඒක අතේ ගෑවිච්ච ගමන් කැපෙනවා මෙන්න මේ ආකාරයෙන් මේ පැවිද්ද වැරදි විදිහට අල්ලව සාමාන්‍යයෙන් දුක්පර බලාමත්තන් නිර්යායූපකණ්ඩති නිර්වේක තමයි වැඩගෙන යන්නට සිදුවන්නේ. ඊට අමතරව දක්වා තිබෙනවා මේ ඇඟ නාසය වූ පළියට අමරැලි වුණු පළියට කෙස් සිදුණු පළියට තෙරුම් කෙනෙක් පන්නේ කියලා. මේ තේන තේරෝ හෝති යාවතා පරිසංකරෝ පරිපක්කෝ වයෝ තත් නෝබ ජින්නෝති උච්චති කියලා. ඒ කෙස් සිදුණු පල්මණි නැත්නම් අමරැලි වැටුම් වමනේ වාස්ගතෝ කණේ නැතේන තේරෝ හෝති ඔහු තෙරුම් කෙනෙක් නෙවෙයි. පරිපක්කෝ වයෝතස ඔහුගේ වයස නම් මෝරා ගොස් ඔහුට කියන්නට තියෙන්නේ මෝග දිනෝති උච්චති මෝග කියන්නේ මෝඩ දිනෝති කියන්නේ විරාගිය මහලෝ කියලා මහලෝ මෝඩේ කියන එක තමයි කියන්න තිබෙන්නේ මේ ආදී ආදීනව තියෙනවා මේ කයිද්දේ ඒක විශේෂයෙන්ම මේ පසුවටේ කරුණු මේ රමණීය නෑයන් යන කිසිලෙත් මඳාලාන්නේ නැහැ කියලා මම කල්පනා කරනවා ඉතින් මේ අද කයිදි කොහොමද දැන් නතුළු මේ රමණීය නෑයන්ට ඒ වගේම අන් සියලුම අයසත් අපි ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ නව රහබේ බුදුගුණ බලයෙන් නව ලෝකෝත්තර ශේසද්දන්නේ සවාස්කාතාදී ගුණ ධර්ම ගුණ බලයෙන් සංඝයාගේ සුපරිපන්නාදී ගුණාංගයේ බලයෙන් මේ සූවිසි ත්‍රිවිධාත්මකයේ ගුණාංගයේ බලයෙන් අද දිනට ඇතුළු අද දින ඇතුළු මේ පැවිදි ජීවිතය සාර්ථක කරගෙන යන්නට හැකියාව ලැබේවා ඒ වගේම මේ පැවිද්දෙන් ලැබෙන ලබා ගැනීමකට සාමාන්‍ය පණන් ඒ ආකාරයෙන්ම ලබා ගැනීමට වාසනාවක් ශක්තිය උදා වේවා. මේ ශාසනයට යම් කිසේයක් දැනුම් කරනවා නම් මේකත් සදා හොඳින් මේ ශාසනික සේවය කරගෙන යාමට අවස්ථාව භාග්‍ය හැකියාව වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරනවා. ඒ වගේම මේ ධම්මයේ ඇසු ආයතන මේ ධර්මයේ සූපසරයන් ඒ වගේම මේ පැවිදීමේද පැවිදීමේ කුසල කම්මේද සහභාගී වීමේ කුසල සත්‍යය තුළම ඒකාන්ත වශයෙන්ම මේ ඇතත් ඒ බැදී යුතු ධර්මයන් බඩලා ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කළා සාක්ෂාත් කළ යුතු නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා සෝවාන් සකදාගාමී අනාගාමී ආදී කියන මාර්ග හතරට අපිට ඵල හතරට පිළිවෙලින්පත් වෙන තුන ප්‍රාර්ථනීය පරිදි බුදුපතේ බුදු මහරහතන් වහන්සේලා විසින් සාන්තේ ප්‍රණීතේ බල වදාරන්නා වූ අතියුත් නිවන් සැනසීමට වාසනා ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරන මේ දේශනාව අප මෙතනින් නිසා නිම කරනවා සම්දනාගම නිවන් සමාප්ත වේවා සදෙන් පොරදී නෝ for the benefit of the foreigners here, I give the summary of what I said. Please listen attentively. Today is a uh, remarkable and very important day for Vananandani because she entered into this order today. Ordination has two aspects, that is, physical ordination and mental ordination. Physical ordination means the change in the physical appearance of a new person into a nature of a monk or a nun. Mental ordination is the transformation of the condition of the mind into a noble state that is suitable for a nun. Of these two, mental ordination is very, very important. A monk or a nun should be strictly virtuous. Very often, Lord Buddha admonished the monks to follow strictly the disciplinary rules laid down in the Cartoon of the seen the danger in the slightest first. In the Agnikamsa Samsutta it is stated that it is better for a monk who is not in possession of moral conduct to swallow headhota and balls rather than eating meals given by the people with faith. Therefore, the monk should train himself in the precepts of training. But virtue is not the essence of his Buddhist doctrine see that is virtue is like the leaf of a tree, not the essence of the tree. Essence of this Buddha is the Nibbana. In a discourse called Janakvana Sutta, it is mentioned that this holy life is used not for the sake of deceiving people, or not for the sake of embezzling or feeding people, not for the sake of getting gifts, offering tribute the stuff, and also not with the thought, just people may know. Instead, the whole life is lived for the sake of restraint, for the sake of abandonment, for the sake of full comprehension, for the sake of direct knowledge. These factors are important not only for a monk but also for a layperson who inspires to realize Nibbana. There are five kinds of restraint restraint of virtue, restraint of mindfulness, restraint of forbearance or patience, restraint of effort, and restraint of wisdom. Abandoning also can be classified into five groups. සදංග විස්කම්බන සමච්ඡේද ප්‍රතිපස්සදයන් නිස්සාරණ. සදංග පහන means the temporary suspension of the refinement immediately whenever they arise in the mind. Discomfort pahana the suspension of defilement for a considerable period of time. This can be done by developing seven limitation of concentration. Samucheda pahana this is the complete replication of the defilement. This can only be done by attaining the four stages of sainthood. Patipassadit pahana means the liberated mind of an arahat. And the Nisarna pahana that is abandoning or letting go of all kinds of attachment. Then the third point, answer that is, full comprehension. A monk should fully comprehend the Four Noble Truths, especially the Noble of Suffering. Finally, answer his whole life is lived for the sake of direct knowledge. This is gain, a monk should gain a direct knowledge about four basic elements, five aggregates, six sense bases, six elements, etc. Their nature, the cause, the cessation, and the way leading to the cessation of them. And also, asata dādīna and nisarānca, the satisfaction derived from them, the disadvantages involving them, and and nisarānca, letting go of all kind of attachment towards them. The monks should also gain a direct knowledge about the dependent origination the main characteristic features of formation that is impermanent, suffering and non-self. Four noble truths and three kind of arthritis fermentation, the cause, the cessation and the leading into the cessation of fermentation. Then he can achieve Samanyapala, that means the fruit or result of monkhos. In the Samanyapala Sutra it is mentioned that having entered into this order and being virtuous a monk should give up five hindrances and develop concentration to dwell in the first, second, third and fourth absorption. That means jhana. Then with a calm and concentrated mind, he can realize the things as they are. He realizes three kind of fermentation and four number two. Then his mind becomes liberated from all this fermentation even not hina jati vasitam brahmacharyan kasankarniyam na pranitkatyati. Hina jati, my birth has been already extinguished. Vasitam brahmacharyan, I have already achieved my highest goal. Kasankarniyam, I had already done what should be done. Na pranitkatyati, I have nothing more to do. There is nothing beyond this state of being. Then he becomes happy. He enjoys Samanya Sutta, the satisfaction of his holy life. This is a summary of what I said later. Somebody may translate for you the whole Dhamma into English. By virtue of the merit you acquired so far, may you be happy, may you be able to realize Nibbana very soon. Thank you.